අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් යෝනි භාෂේ 14 වෙනිදා දවසේ ධර්ම දේශනා පැයට පැමිණලා තින් සීතුම දිනා ඒ සඳහා සූදානම් විලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මී භික්ඛවී ආහාරා භූතානං වා සත්තානං වා ධිට්ඨියා සම්භවේති නං වානුග්ගහාය කතමේ චත්තාරෝ කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝ ආසුකුමං වා භස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතිය විඥානං චතුත්තං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වජන් වහන්සේ වැඩ ඉන කාලේ ධර්මාන කාලෙම සර්වඥාන්සේ වෙනුවෙන්ම පැවිදි උපසම්පදා ලබාගත් ඒ සාති කියන ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච මිත්‍යා දෘෂ්ටියක් නිසා හටගත් දෙබසක් අද අපි ඒ ආකාරයෙන්ම අවුරුදු 2600 කට පස්සේ මහා දන්නා සංකේ සූත්‍රයේ වශයෙන් මේ ඉදිරිපත් කර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ මහා තණ්හා සංකේ කියලා කියන්නේ සරුවචන් වහන්සේ ඒ දෘෂ්ටිය සම්බන්ධ වේ අවිද්‍යාව සම්බන්ධ කරගෙන ඇති වෙච්ච මේ ප්‍රශ්නෙට තෘෂ්ණාව දුරු කිරීම හරහා උත්තරයක් දෙන්න හදන කතාවක්. තණ්හාවක් ක්ෂය කර දෙීම තණ්හාක්ඛය ආශ්‍රවක්ඛය ආදී වශයෙන් සඳහන් කරන තණ්හාක්ඛය තමයි මේ කතා කරන්නේ. ඒක සංඛය කියලා සං කියන නිපාත පද එකතු කරලා තිනවා පන්නා සංකේ. ඉතින් අපිට මේ සූත්‍රයේ රස විඳින්න ධර්ම රසය ලබන්න ඉතිචලම ඕන කරලා තින්නේ ඒ සාති භික්ෂුවට ඇතිවිච්චයේ වැරදි දෘෂ්ටිය මොකක්ද කියලා. ඒ සාති භික්ෂුවට ඇතිවිච්ච දෘෂ්ටිය තමයි තදේව තද තදේව විඥානං සන්ධාවති සම්තරති අනඤ්ඤ. එකම විඥානයක් දිගට පවතිනවා අපේ සසර ගෙනියනවා ඒක අනිකුත් විඥාන වලින් වෙනස් පෞද්ගලිකව පවතින දෙයක්. ඉතින් මේක සර්වඥ ශාසනයෙන් පිට සස්සත දිට්ඨිය අදහන නියත ආත්මයක් තියෙනවා කියලා අදහන කාගෙත් පසුබිම මේක තමයි. මේක ඉඳගෙන තමයි ඔක්කොමලා අගයන් ආඩම්බරයන් ලාභ සත්කාර සම්මාන සිලෝක සියල්ලම හදන්නේ ප්‍රයත්න කරන්නේ මේ පදනමේ ඉඳගෙන එහෙම නැතුව එහෙම පවතින විඥානයක් දිගට පවතින බව දන්නේ නැත්නම් කිසිම කෙනෙකුට ජීවිතයක් ආත්මයක් චරිතයක් ගොඩනගා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එවැනි පරිසරයක ඉන්දියාවේ උපත්ති ලබා ගත්තා වූ මේ සර්වජන් වහන්සේට සිද්ධ වුණා මේ කියන විඥානය පිළිබඳව නিত্য සුඛ සුභ ආත්මීය සනාතන සස්සතව පවතින මේ දෘෂ්ටිය උන්වහන්සේගේ විචාර බුද්ධියෙන් පරිේශන ඥාණයෙන් අනිකායට හේතු ගන්නලා එහෙම දිකට පවතින විඥානයක් හෝ ඒ විඥානයක පවතින ස්ථිරසාර ගතියක් මගේ කියා ගන්න පුළුවන් ගතියක් නැති බව පෙන්වන්න ඒක හිතන තරම් ලේසි නෑ ඒ නිසා වැරදිකාරයා සාති භික්ෂුව පමණක්ම නෙමෙයි. සාති භික්ෂුව මෙතනදී අපි දඩමීම කරගෙන ඒ හරහා දැන් සරුවචනන්සේ පහළ වෙලා අවුරුදු 2600 කට පස්සේ බව අපේ හිතේ මේකේ හොල්මන තියෙනවා. අන්නේ හොල්මන කොහොමද අපි තුල ක්‍රියාත්මක වෙන්නේ? අපේ රුචි අසුකම් තුල, අපේ පෞරුෂත්වය තුල, අපේ අනාගත බලාපොරොත්තු තුල, අපේ සමාජ චරිත තුල, අපේ ආචාර ධර්ම තුල මේක පුදුම විදිහට මුල් බහලා තියෙනවා. අපි යම් හේකින් සාති භික්ෂුවට උපහාස කළොත් තමන්ම කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා තමන්ට උපහාස කරගත්තා වගේ. ඒක නිසා මේ සාති භික්ෂුව අපි වෙනුවෙන් අධිකරණයක් හට කර තියෙනවා. ඒ අධිකරණය නිසා සර්වචන් වහන්සේට මෙවැනි පටල ගැනීමක් පටලවා ගත්තොත් ඒක ගලවන හැටි තවත් ක්‍රමයකට කියලා දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සාති භික්ෂුවගේ මේ ප්‍රශ්න නිසා භික්ෂුන් වහන්සේලා නිවැරදි කිරීමේ ප්‍රයත්න අතහැරලා කිව්වට අහන්නේ නැති නිසා ਸਰවචනාංශී ඉදිරියට ගෙන්නවා. චෝදනාවක් කරා චෝදනා කරා ਸਰවචනාංශී සාති භික්ෂුව ගෙන්නගත්ත ගෙන්න සාති භික්ෂුවගෙන්ම ඒ වචනේ සාති කරගත්තා මෙහෙම තමුන්නාචිකාව එම විඥාණයම සන්ධාවති සම්තරසි දිගට ධාවනය කරනවා සංසරණේ චරණය කරනවා අපි සසරේ ඒක වෙන කෙනෙකුගේ වෙනස් මගේම එකක් කියලා මතයක් තියෙනවයි කියලා සංඝයා කියනවා හැබැයිද කියලා. මේ භික්ෂුව කිව්වා එමයි කියලා. ඊළඟ සර්වඥාන්සේ කිව්වා මේ මොකද්ද එතකොට බොයි විඥාණය කියලා කියන්නේ? එයිසාන්ච මේ කතා කරන මේ විඳින කරන කියන අකුසල් බුද්ධ විඳින විඥාණය. ඒතර බුදුරජාණන්සේ අහනවා එහෙම දෙයක් මං කාට හරි කොතනදී හරි කාට හරි කියලා තිනකොට මතක ඇත්තිනවද? මේ මටමයිති විඥානයක් දිගට පවතින විඥානය සංසාරේ පවතින විඥානයක් තියෙනවයි කියලා කාට හරි කොහේ හිටියත් කියලා තියෙනවා මතකද කියලා. ඉතින් එතකොට ඒ භික්ෂුව මතක නැහැ කොහෙන්ද මේක Tamange හිතට ආවේ මේ කවුරු හරි කියලා ලිල ඇතුලේ මාප එකක් දන්නේ නැහැ. සර්වචනසේ ප්‍රශ්න අහනකොට ඒකට සපෙල උත්තර දී ගන්න බැරි වෙනවා. එතකොට මකුවෙලා නිරුත්තර වෙනකොට සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම උඹලට මතකද කොත්තනකද යාරි මම කාටද උගන්ලා තියනවද මේ නিত্য වූ සංතරණය කරන්නා වූ සන්දහාවනය කරන්නා වූ බෞද්ධලිකෝ විඥානයක් තියෙනවා කිය. ඒතකොට සර්වඥාන්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා පත් උත්තර දෙනවා ප්‍රතිඋත්තර ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් ගන්නලා නැහැ. එතකොට සර්වඥාන්සේ මේ සාති භික්ෂුවත් එක්ක දෙන ගණතිනුව තිබස අධිකරණේ පැත්තක තියලා මේ භික්ෂුන් වහන්සේලාට මේක විස්තර කරලා දීමට ප්‍රස්තුතයක් කතාපාබතයක් හදාගන්න. අධිකරණයක් හදාගන්න. හදාගෙන සර්වචනාංශේ භික්ෂුන් වහන්සේලාට මේක දැන් මේ එක දිගට යන සංසාරයේ හසුරුවන මට අයිති අනික් අයට අයිති නැති මගේම පුද්ගලික වෙච්ච විඥානයක් නැති බව පෙන්ලා දෙන්න සරුවචනාංශය අහනවා ප්‍රශ්න තුනක් පස් ආකාරයකට පෙරලනවා. ප්‍රශ්න තුනකින් පස් ආකාරයට පෙරලනවා. එකක් අහනවා මේ විඥානේ වැත්තක දිවිච්චාවයි විඥානේ ඇයිච මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම නැත්තම් විඥානස්කන්ධ විතර නෙවෙයි පංචස්කන්ධෙම ගත්තාම ඒක එතන එතන හට ගන්න දෙයක් බව මහණේ උඹලා දන්නවද අපි කතා කරපු විදිහට ඇහැට රූප පේනකොට කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. නාසයේ දිවට රස දැනෙන්නේ නැහැ. ඒ රූප පෙනීම ඒ චිත්තක්ෂණයම හට ගන්නවා. ඒ චිත්තක්ෂණය හට ගන්නකොටම ශබ්ද, ගන්ධ, රස වේදනා නොදැනීමත් එතරම් නිරුද්ධ වෙලා යනවා. ආය කිසිම පෙර මතක් කිරීමකින් තොරව ඒ කෙනා තුළම ඊගා චිත්තක්ෂණේ සද්ධාහන වෙන්න පුළුවන් ගන්ධ බලනවා වෙන්න පුළුවන් රස බලනවා වෙන්න පුළුවන් ඒ වෙනකොටම අර රූප බැලීම 100ක් වතර වෙනවා ඇල්ලුවේ සද්ද නම් ගන්ධ රස භාසත් නැති වෙනවා ඒ නිසා ඒක එතන එතන වහවහ හට ගන්න බව බුදුසජාණන්සේ මතු කරලා දෙන අපූර්ව එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා සාක්ෂි කරගන්න අපූර්ව හිතා ගන්න බෑ ඒ නිසා මේ මේ පංචස්කන්ධය දැන් මෙතන ගත්තොත් ඇහ කන දිවනාසය ආදී වශයෙන් කි එතන එතන හට ගන්නවා පහක් හට ගැනීමේ ප්‍රභවය තියෙනවා පහක් හට ගැනීමේ කුසලතාවය තියෙනවා පහක් හට ගැනීමේ හැකියාව තියෙනවා නමුත් එක වෙලාවට එකයි එන්නේ ඒක එන්නේ අනික් හතරක් ආభాසිනිය කරගෙන අනික් හතරක් විනාශ කරගෙන මේක දන්නවද කියලා භික්ෂුන් වහන්සේලා අහනවා ගුතුමිතන් දිබික්කවේ ජානාති මේ එතන එතන හට ගන්නවා නිකන් දියබු කුල් එන්නා වගේ මඩ බෝරුවකින්. එතකොට සරුවත් යන බේචුනාසලා කියනවා එහෙමයි ස්වාමීනා කියලා. එතකොට කියනවා දැන් මේ රූප හට ගන්නවා කියන එකට මේ විඥාණයට මේක කරගන්න බෑ. ඒකට ඇහක් තියෙන්න ඕනේ. ඇහැට පේන රූප තියෙන්න ඕනේ. ආලෝකයේ තියෙන්න ඕනේ. ඒ අදාළ ප්‍රත්‍ය තිබුණොත් පමණයි බලන්නේ පාටපත් වෙන්න බලවන්නේ චක්කු විඥානයක් පහළ වෙන්නේ. ඒක නිසා මේ පහක් පත නාලිකා තිබුණට මේ යන්ත්‍රේ කොයි එකද භූත වෙන්නේ කියලා කොයි එකද ප්‍රකට වෙන්නේ කියලා පහළ වෙන්නේ කියලා වෙනදී අදාළ ප්‍රත්‍යවද අපේක්ෂා සිද්ධ වෙන්නේ. ඒ නිසා එතන තවත් අහඹුවක් අහඹයක් තියෙනවා. ඒ නිසා ඒ ඒ බහල වෙන ස්කන්ධයන්ට ඒ අදාළ ආහාරය හේතුව ප්‍රත්‍යක් අකුරියටම එකට එකට සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහ කිචි කවන්න පුළුවන්, කුප්පන්න පුළුවන් ආලෝකය කනට වැටුණාට කනට ප්‍රතික්‍රියා කරන්න බෑ. නාසයට වැටුණාට නාසයට දැනුමක් ගන්න බෑ. දිවට, කයට වැටුණාට ගන්න බෑ. රූපය ඇහැටම වදින්න ඕනේ. එතකොට මේ රූපේ වදිනකොට ප්‍රകෘති හැක් නැත්නම් ඒ ආපතගත වීමක් වෙන්නේ නැහැ මුලිච්ච වීමක් වෙන්නේ නැහැ එතකොටත් දකින්න බෑ රූපෙත් තියෙනවා ඇහත් තියෙනවා අතරමැද පිටියක් තියෙනවා නම් අවකාශයක් නැත්තම් දෙකීම සිද්ධ වෙන්නේ නැහැ රූපයක් තියෙනවා අවකාශයක් තියෙනවා ඇහක් තියෙනවා මම හිතේ තෙන්නේ නැත්තම් අපි සද්ධාහන වෙලාවට ඇහක් තියෙනවා රූපක් තියෙනවා අවකාශයක් තියෙනවා රූප පේන්නේ මොකද අපි සද්ධාහමින් ඉන්නේ මෙන්න මේ විදියට ඒ ඒ ස්කන්ධයගේ පහළවියට භූත භාවයට පත්වීමට ප්‍රකාශ භාවයට පත්වීමට ඒ ඒ හේතු ප්‍රත්‍ය තියෙනවා ඒක උඹට මට විනිශ්චය කරන්න බෑ ඔබ දන්නවද එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ ඒ පංචස්කන්ධේ බාල වෙන්න ඒ ඒ හේතු ප්‍රත්‍ය අවශ්‍යයි මානියම් හේකින් ඒ ඒ හේතුප්‍රත්‍ය නැතුනොත් ඒක පැදුරත්න කියන්නේ නැති වෙන බව දන්නවා. නිරුත් වෙන බව දන්නවා. හේතුප්‍රත්‍ය නැති එහෙමයි සාකච්ඡා. ඉතින් මේක මේ නවීන විද්‍යාවට තේරුම් ගන්න සම්පූර්ණ 21 වෙනි සතවර්ෂයේ වෙනකම්ම බැරි වුණා. නවීන විද්‍යාවත් ඉතාලියේ සාති භික්ෂුව වගේ රූප හැමදාම තියෙනවා. ඇහත් හැමදාම තියෙනවා. ආලෝකයත් හැමදාම තියෙනවා. ඒක නිසා රූප පෙනෙනවා. නමුත් අයින්ස්ටයින් වාදී ඊට පස්සේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ තමයි කියන්නේ Schrodinger energy wave collapse into matter when with the consciousness interact කියලා. ඒවා රූපේ රූපයක් බවටපත් වෙන්නේ විඥානේ එතෙන්ට ගියොත් විතරයි කියන එක දැනගෙන අවුරුදු 150 හෙලි කරන්න තු හිටියා මොකද ඒක මෙතෙක් දැන හිටපු භෞතික විද්‍යාවට විරුද්ධ නිසා. යම් කිසි දෙයක් යම් කිසි නැත්නම් මෙහෙම කියතේ පොදුවේ පවතින ශක්තිය රූපයක් බවට පත් වෙන්නේ විඥානයකට ගැටුණොත් විතරයි. නැත්නම් ඒක රූපයක් බවට පත් වෙන්නේ නැහැ. කෙලෙස් උපදවන්නේ නැහැ. විඥානයේ තියෙන ගිය නිසයි ඒක රූපයක් බවට පත් වෙන්නේ. ඒකම ඒ ශක්තියම සද්දයක් ඕන බාටපත් වෙන්නත් පුළුවන්. ගඳක් බාටපත් වෙන්නත් පුළුවන්. රසක් බාටපත් වෙන්නත් පුළුවන්. ස්පර්ශයක් බාටපත් වෙන්නත් පුළුවන්. ඒකත් විඥාණයෙන්ම කෙරෙන නැත්නම් අනිකුත් මේ ඉඳුරන්ගෙම කෙරෙන එකක් මිසක් මේ ශක්තිය ඒ දේ බාටපත් වීම මේ මමයා ඉතින්ද යෑම නිසා සිදුවෙන දෙයක් මිසක් අපිට හොල්මන් කරන්න ලෝකේ පවතින රූප සදාකාලිකව පවතිනයි කිය භෞතික විද්‍යාව නැත්නම් මේ නිව්ටෝනියන් ෆිසික්ස් ඔය අයින්ස්ටයින් ආවට පස්සේ යන්තම් තේරුම් ගත්තා බලන නිසයි පේන්නේ කියලා. නැත්තම් කිව්වේ පේන නිසයි බලන්නේ කියලා තමයි කියන්නේ. ඒක මේක විස්තර කරනකොට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අමාරු නිසයි මම මෙතන ටිකක් මේ නැවතත් මතක් කරන්නේ. ඒ දණ්ඩ උඩ යන බල්ලා මස් කැල්ල කටේ අරගෙන ඌ බිම බැලුවොත් ඌට වෙනමක් කැල්ල කටගත්ත බල්ලෙක් වතුරේ. ඉති උගුරු. නමුත් ඌ පිට බැලුවොත් ඌට මස් කැල්ලකුත් නැහැ වතුරක් නැහැ බල්ලක් නැහැ. මොකද එතන තියෙන ඡායාවක් විතරයි. ඉතින් බල්ල ගොරවනකොට ඇහුවොත් මොකද ඒක ගොරවන්නේ කියලා හුත් ඌ කියනවා මට පේන නිසා බල්ලෙක් මං ගොරවනවා කියලා. නමුත් බලපොනිසයි පේන්නේ. බැරි නැත්නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. එනිසා මේ ලෝකේ යම්තා කකුසල කර්ම තිබුණා නම් අපි ඉල්ලගෙන දාගෙන තියෙනවා. අකුසල කරගෙන තියෙන්නේ අපිම ගිහිල්ලා එවුවා ඒ විදිහට හදාගෙන තියෙන්නේ. අපි ඒකට පස්සේ එමු. කෙසේ නමුත් එතන එතන මේ ටිකවල් හට ගන්නවා. ඒව හට ගන්න අදාළ ප්‍රත්‍ය ඕනේ. අපි පෙර කළ අකුසල පහු ඒකට හිතෙන්නත් ඕනේ. නමුත් ඒව ඒ විතරම නැති වුණාට පස්සේ මේ කතාව එතනින් ඉවරයි. ඒ චිත්‍රපටයේ ජවනිකා ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන්සේ අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි යම් කිසි කෙනෙක් මේක දන්නේ නැත්නම් මේවා එතන එතන පටන් ගන්න දේවල් කියලා දන්නේ නැත්නම් ඒ මනසට සැකයක් විචිකිච්ඡාවක් පහළ වෙනවා කියලා මට හිතා ගන්න පුළුවන්. අයියෝ ඕන තරම් හිතන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම ඉන්නේ එතනනේ. ලෝකෙම හිතාන තියෙන්නේ ඒ බාහිර මේවා තියෙනවා. ඒ තියෙන නිසා තමයි කෙලෙසෙන්නේ. ඒ තියෙන නිසා තමයි මම මේ හොඳ මිනිහෙක් උනේ නරක මිනිහෙක් උනේ. මම හරි අහිංසකයි මම දන්නේ මේ ලෝකේ නරක නිසායි මම නරකුනේ. දැන් ලෝකය හොඳ වෙච්ච නිසායි මං හොඳ වුණේ කියලා අපි හැම වෙලාවෙම මේවට ආත්මවාදයකට දාගෙන කැකිල රජුරන්ගේ තීන්දුව දීගෙන කරන්න හැදුවට ඒ බලන නිසායි පේන්නේ පේන නිසායි බලන්න කියන මේ දෙක අතර විශාල පටලවිල්ලක් තියෙන්නේ ඒ නිසා සංසාරේ කෙලෙස් මායя හරි කැමැති තියෙන නිසායි බලන්න කියන කතාව ගෙනියන මුළු ලෝකේ තියෙන සීලම දැනුම් ඔන්න ඔය පදනමේ ඉඳලා තියෙනවා මොකද සර්වඥාන්තර කියන්නේ බලපු නිසායි පේන්නේ කියලා. ඒක ඔය විද්‍යාව සහ බුද්ධ ආගම දෙක අතර ගනුදෙනුව ඔය ක්වොන්ටම් ෆිසික්ස් එනකන් මේක විසඳ ගන්න බැරි වෙලා හිටියා මේ බුදුහාමුදුරු කියන දේ මායාවක්, ගූඪ දෙයක්, গুপ্ত දෙයක් කියලා. නමුත් දැන් පේන්න පටන් ගත්තට පස්සේ ඒක පුදුමාකාර ප්‍රශ්නයක් තියෙනවා බුදුරජාණන්සේ මොන චීන කන්නඩියෙන් බල්ලද මේ කියන්නේ. දැන් මේගොල්ලන්ට මේ ලෝකේ තියෙන උස්සස්ම පරිේශන ආයතනට ගිහිලා හොඳටම ඥානවන්ත විද්‍යාඥයෙකුට විතරයි මේ ශ්‍රෝඩින්ජන් කියූප එක පේ අල්ල ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන්සේ කියන පැහැදිලිව මේ පංචස්කන්ධේ භූතමිදා. එතන එතන පටන් ගන්නවා. ඒකට අදාළ ආහාරය තියෙනවා. ආහාරය නැති වුණොත් මේක කපුරු පිච්චා වගේ තිබ්බ දැන දැනක් නැතුව නැතිලා යනවා. ඊට පස්සේ සර්වඥයන්ට ආනවා මහන්නේ කාට හරි මෙවැනි හැඟීමක් නැත්තම් ලෝකයේ පිළිබඳව ඒ මනුස්සයාට සැක පහළ වෙනවා. විචිකිච්ඡා පහළ වෙනවා. ඒක සංඥා කියනවා එහෙමයි කියලා. ඒකෝට යම් විදියකින් අහනවා සර්වඥයන් වහන්සේ සාති භික්ෂුවන අනික් විශ්වයේ දැන් උඹලා දන්නවද? උඹලා දකින්නවද? මේ රූප බලන නිසා සද්ද ගන්න වෙන්නේ නැහැ. නමුත් බලන නිසයි රූපේ පේන්නේ. ඒ බැලීම නතර වෙච්ච ගම රූපයක් නැති වෙනවා, චක්කු විඥානයක් නැති වෙනවා, චක්කු ප්‍රසාදයක් නැති වෙනවා. මෙන්න වෙන තැනක වෙන මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නවා, සද්ද අහන්න පටන් ගන්නවා. මේක දකින්නවාද කියලා. ඉතින් අර අපේ වාසනාවට එතන භික්ෂුන් වහන්සේලා භාවනා කරපු අය එහෙමයි කියලා කියනවා. එහෙමයි සංස අපි දන්නවා මේක එතන එතන හට ගන්න දෙයක්. මේ පහෙන් කොතනක හරි ඉන්න පුළුවන් විඥානේ කෝකින් කෝකට පයින්නවද කියලා පිස්සු ඇඳිච්ච වඳුරේ අත්ෙන් අතට වයින්නා වගේ දුරදිග බලලා නෙවෙයි විඥානේ පණින්නේ වැඩියෙන්ම තෘෂ්ණාව තියෙන තැන පයින්. වැඩියෙන්ම මාන්නේ තියෙන තැන වයින්. වැඩියෙන්ම මම ආයනේ තියෙන තැන පණිනවා. කිසිම වෙලාවක ඒ විඥාණය මගේ න්‍යායපත්‍රයට නෙමෙයි යන්නේ ඒක වැඩියෙන්ම රාගය දෙන තැනට පැදුරටත් නොකිය යනවා. වැඩියෙන්ම මාන්න දෙන තැනට යනවා. වැඩියෙන්ම සක්කාය දිට්ඨිය වෙන තැනට දෙනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේලා තාමත් ඒකට අහු වෙලා තියෙන ඉඩ තියෙනවා. නමුත් දන්නවයි කියලා කියනවා. එතකොට ඊට පස්සේ බුදුරජාණන් කියනවා යම් කිසි කෙනෙකුට මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් එයාට ওই තිබිච්ච සැක දුරු කරගන්න පුළුවන් බව ඔයාලට තේරෙනවද කියලා. එතන එතන මතුවෙන නිසායි එක එකක් මතුවෙනකොට අනිත්ව නැති වෙනවා. නැත්නම් මම බණ කියනකොට කියන්නේ ඒක භාවනාවේදී පහසුවක් ඇති කරන්න ළමාට මම බැනුම් අහන්න ඉඩ තියෙනවා. යම් වෙලාවක යම් කිසි කෙනෙක් මම ඉන්නේ දැන් රූප බලමින් බව දන්නවනම් නැත්නම් මෙනෙහි කර ගන්න පුළුවන් නම් එයා කනේ නිවන් ලැබලා තියෙන්නේ, නාසයේ නිවන් ලැබලා තියෙන්නේ, දිවේ නිවන් ලැබලා තියෙන්නේ, කයේ නිවන් ලැබලා තියෙන්නේ. ඒ නිසා මම දැන් මට කෙලෙස් උපදින්නේ මේකේ බව දන්නවනම් එයාට සතුටු වෙන්න පුළුවන් මේ හතරේ, දොර හතරේම නිවන් දැකලා එකක්වත් කෙලෙස් නැහැ. ඒ නිසා මේ පේන රූපය ගැන සතිය යොමු කරා නම් මේකෙන් එන කෙලස් ප්‍රමාණයත් කිරන්න පුළුවන්, මනින්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් මම මේ කියලා ඇහි රූප බලන බව දන්නේ නැත්නම් නැත්නම් මම ඉන්නේ රූප බව දන්නේ නැත්නම් සමහර රූප වල නිකන් කට ඇරගෙන ඉන්නේ නිකන් කටෙමුත් රූප බලනවා වගේ. දන්නේ නැහැ. කවදාකවත් දන්නේ නැහැ මේ බලමින් ඉන්න බව කටත් ඇරෙනවා නිකන්. ඒ තරම්ම බලන රූපෙට මත් වුණාම යාට අදහසක් නැහැ. මේ වෙලාවේ කටෙන් රස දැනෙන්නේ නැහැ කට අරගෙන හිටියා. නාසයට දැනෙන්නේ නැහැ. ගඳ දැනෙන්නේ නැහැ. පහස දැනෙන්නේ නැහැ. අන්න එතකොට යාට පුළුවන් වෙනවා දැන් මගේ සංසාරේට දීලු කෙලෙස් උපදින මේ ద్వාරේ අපි ගත්තේ මේ ඇහෙන් රූපවලින් එකෙන් මේකෙන් මට මන අපේ දෙපදින්නේ මේකෙන් මට අමනාපය උපදින්නේ කියලා දන්නවනම් තමන් උපදින කෙලෙස් ප්‍රමාණය හෝ කුසල් ප්‍රමාණය පිළිබඳ පොත් ලැබීමක් කරන්න. බුක් කීපින්ග් කරන්න පුළුවන්. ඊට පස්සේ එයා දන්නවා මේ වෙලාවේ මේ මනාපය මේ අමනාපය නිසා මට එක්ක ද්වේෂය එක්ක රාගය ඇති වෙනවා එතකොට ඇති වෙන්නේ නම් රාග ද්වේෂය තමයි නමුත් දැන් පාලනයක් යටතේ සිද්ධ වෙන්නේ දැන් හරියට සත්‍ය ආලෝකය යටතේ සිද්ධ වෙන්නේ දැන් ඒකේ accounts තියෙනවා book keeping තියෙනවා ඉතින් මේ අසත්පුරුෂයින්ට අඥානයාට මේක දරන්න බෑ. එයා කැමති නෑ මේ වෙලාවේ මට කොච්චර සතියින් හිටියත් මේ රූපේ බල සත් මට තණ්හාව ඇති වුණානේ. මට ද්වේෂය ඇති වුණානේ කියලා. ඇත්ත තමයි. තණ්හාව තාමත් ඇති වෙනවා. තාමත් ද්වේෂය ඇති වෙනවා. නමුත් එයා දන්නවා මේ වැඩේ නිසා දැන් කනේ කෙලෙස් උපදින්නේ නෑ. නාසයේ උපදින්නේ නෑ. දිවේ උපදින්නේ නෑ. කයේ උපදින්නේ මේ උපදිච්ච ක්ලේශය දන්නවනේ දැන්. කවදාකවත් ඒක වෙලා තියෙනට යම් ඉතිසක්. ඒ නිසා එයාට මේ මෙතන කෙලෙස් උපදිනවද නැද්ද කියලා. හෝ අනික් ආයතනවල කෙලෙස් උපදිනවද නැද්ද කියලා ඒ සැක උපදවන්න දෙන්නේ නැහැ. අස්පනා පිට සාන්දෘෂ්ටිකයි, අකාලිකයි, හේහිපතිකයි, ඕපනායිකයි, පච්චත්තම් වේිතබ්බ විඤ්ඤෝයි. අස්පනා පිට දකින්න පුළුවන්. එතනමනේ කෙලෙස් උපදින. කවුරුහරි බුක් කීපින් තියාගෙන මේ වැල්පොලි ක්‍රමයට මෙච්චර මෙච්චර හම්බුනා කියලා ගණන් අදාදා ඉන්න ඕනේ. ඒක පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි සංකතයි. මේ උපදින කෙලෙසේ ඊයේ මෙතනම ඇති උනේ. පටිච්චසමුප්පන්න හේතු ඇතු ඇති උනේ. බොහෝම ප්‍රසිද්ධයි. හැබැයි ප්‍රසිද්ධ හොඳට සතිය පිහිටවලා දැන් මම ඉන්නේ රූප බලමින් බව දන්න කෙනාට විතරයි. රූප බලමින් ඉන්නේ සද්දහමින් ඉන්නේ ගන්ධ බලමින් ඉන්නේ කියලා මේ ඔක්කොම කලවම් කරගත්තාම එතන තමයි මම එළියට එතන තමයි තණ්හාව එළියට ඇවිල්ලා ඒකාකාර දිගට යන විඥානයක් තියෙනවා කියලා පේන්නේ. නමුත් හොඳට සතිය බිහිනවන මේක එකින් එකට එකින් එකට මාරු වෙලා යන ක්‍රමයක් තියෙන්නේ. දැන් මට රූපයි කෙලෙස් උපදිනවා. බැලීමෙන් රූප කෙලෙස් උපදිනවා. තව චිත්තක්ෂණයකින් මම සද්දට ගිහිල්ලා සද්ද කෙලෙස් උපදිනවා නම් ඒක පිළිබඳව අපි පොත් බැීමක් කරනවා නම් පැහැදිලිව කියනවා නම් ඒතකොට රූපෙන් කෙලෙස් උපදීම නිරුද්ධ වුණා. චක්කු ප්‍රසාදයක් නිරුද්ධ වුණා වගේ. රූපෙත් නිරුද්ධ වුණා වගේ විඥාණය දැන් වෙන වෙහසකින් පෙනී හිටින්නේ චක්කු විඥානය කියන්නේ දැන් සෝත විඥානය කියනවා අරක මේකට යන්නේ කොච්චර වේගෙන්ද කියනවනම් උපමාවක්වත් පෙන්වන්න බෑ නමුත් මේ සතියේ තියෙන thin slicing of time කියලා කාලේ ඉතාම කුඩා කොටසට කඩාන කඩාන කඩාන සතිය දියුණු කරන දියුණු කරගෙන වේපුල්ල කරගෙන ප්‍රහිද්ධ කරන ගියොත් මේ මාරුව පොඩ්ඩක් පස්සෙන් ගිහලා අල්ලන්න පුළුවන්. නැත්තම් උනාට පස්සේ සද්දත් අහලා කෙලෙස් ඉපදුනත් අපි තාම දන්නේ රූප වලමින් හිටපු මම සද්දෙට ගියා. සද්දෙන් මම වෙන එකට ගියා කියලා අපිට දැනගන්න බෑ. අපි ඒ තරම්ම පමයි. ප්‍රමාදයි. අප්‍රමාද වෙන්න කියලා කියන්නේ ප්‍රමාද බව දැනගෙන මේක මාරු වෙන්නේ පිස්සු හැදිච්ච වඳුරේ කත්තෙන් අතර වහිනේ කාටවත් කියලා නෙවෙයි. අන්නේ වගේ පණින හිතක් තියෙන්නේ. ඒකේ වාසියක් තියෙනවා. මොකද මේකෙන් අරකට පයින්කොට අර ඇතිවීමෙන් තිබුණු ජවනිකාව 100 100ක්ම ඉවරයි. නිරුද්ධයි. ඒක තමයි දැන් වෙන්න දැන් මෙතන කී බව දැනගන්න ඒකට මේ දකින අහන දේවල් රස විඳ විඳින්න බෑ. රස විඳ විඳ හිටියොත් මත් වෙනවා. මත් වුනොත් ඊගා වෙන ජවනිකාවට අපි සූදානම් නැහැ. ඉතින් ඒක නිසා සතිය වැඩෙන්න වැඩෙන්න මේ මත් ගතිය අඩු වෙන එක තමයි මේ භාවනා කරනකොට එන නීරසකම. ඒකාකාරී ගතිය. කම්මැලි ගතිය. නිදිමත ගතිය. හිත නිකන් හැංගෙනවා වගේ. මොන විදිහෙන්වත් අල්ලන්න බැරි ගතියක් එනවා. මේක යෝගාවචරය හිතන්න ඕන දැන් ඒ චේති රූප පේනවා. අර ඉස්සර වගේ කටේ කියලා වක් කරගෙන රූප බලන්න ඕන කමක් නැහැ. ලාවට කෙලෙසේ ටිකක් කියනවා. ඉස්සර වගේ නෑ. ඉතින් සද්දත් අහනවා. ඊට පස්සේ උනත් නන්දාමාණිගේ හින්දුවක් අහන ප්‍රශ්නයක් වෙන්නේ කන්නේ. ඒක උඩ දන්නවා ආසාව ඇතිවිලා තියෙනවායි කියලා. නමුත් අර නොදැන මොඩකමට අහන වගේ නෙවෙයි. ඊට පස්සෙත් ගන්ධ රස පහතට යන්න පුළුවන්. නමුත් ඉස්සර වගේ මත්වීමක් නැහැ. මොකද මෙයා බලන්නේ මේ රූපෙන් සද්දෙන් ගඳෙන් රසෙන් පහතෙන් එන කෙලෙසේට වඩා කොහොමද මේ පැදුරටත් හොරියම් හොරම්මයා එක ආයතනකින් අනෙක් ආයතනට යමින් මේ নানা ආකාරයෙන් තණ්හා මාන දික්ක වඩන්න කියන මේ කෙලස් දිහා බලන්න පටන් අරගත්තොත් යාන්ත්‍රණය දිහා බලන්න පටන් අරගත්තොත් රස වින්දනේ අඩු වෙනවා. උපමාවක් විදිහට කිව්වොත් අපි රූකඩ බලනකොට රූකඩ දර්ශනයක ඒ රූකඩ පණ තියෙනවා. ඒ රූකඩ වලට කතා කරන්න පුළුවන්. ඒ රූකඩ ශෝකාන්තයක් දුක්ඛාන්තයක් තේමාවකට වැඩ කරනවා. ඔව් කවුරුහරි කිව්වොත් ඔය රූකඩ කියන්නේ ලී කැලි ටිකක්. ඔය රූකඩ මැස්ස උඩ ඉන්න එක බීලයි ඔය කතා කරන්නේ. ඌ මේ රූකඩේ කතා කරනවා නෙවෙයි. මේ නූල් සූත්‍රයක් කොතන තියෙන කියලා කවුරු හරි නූල් සූත්‍රයේ බලන ස්වරූපයෙන් රූකඩ බැලුවොත් රූකඩට සම්දර්ශනය රස විඳින්න බෑ. මේ කළු පාට තිරයකට ඉස්සරහින් කළු නූල් වලින් තමයි රූකඩේ නටවන්නේ. ඉතින් එතකොට උඩ ඉන්න මිනිහා කතා කරන්නේ මේ රූකඩේ නෙවෙයි කියන දේ අල්ලන සුළු රූකඩ බැලුවොත් නූල් සූත්‍රයේ වැඩ කරන්නේ කියලා දැක ගන්න අසුලුව මැජික් එක දැක ගන්න අසුලුව බලන්න ගියොත් අර රූකඩියට පණ නැහැ මේ ශෝකාන්තේ දුක්ඛාන්තේ අල්ලන්න බෑ ඒක දවසක් රූකඩ දර්ශනයක් තිබුණලු ධන්නරති රංගා තුන්දෙනා ඇවිල්ලා මාර පරාජයේදී බුදුරජාන් වහන්සේව වශී කරගන්න ඇති ඉතින් කට්ටිය බලාගෙන ඉන්නකොට උඩ ඉන්න ගුරුන්නාසේ දැක්කලු ගල් ගහනවා මිනිස්සු. බලනකොට තණ්හා ගිහිල්ලා බොමැට මොකට වාඩි වෙලා ඉනවලු බුදුහාමුදුරු සිවුර දෙකුණ අල්ලගෙන නටනවා. ආරෝට වයර් මාරු වෙලා. මොකද ඌ බීලා. එම් අර තණ්හා කියලා මෙහෙම කරන ගහක් උඩට වාඩි වෙලා ඉන්නවා. රතිය ගිහිල්ලා නටනවා. මේ තරමටම ලෝකේ විකාරයක් මේ එතන එතන පහළ වෙන දේෙන් අපි කතාව හදා ගන්නවා කියන අදහසින් කවුරු හරි දිහා පොඩ්ඩක් බලන්න ඉන්න. ජවනිකාවක් දිහා බලන්න ඉන්න. චිත්‍රපටයක් බලන්න. ටෙලිඩ්‍රාමා එකක් බලන්න. මේ අපි කරන ඕනම ප්‍රසන්ටේෂන් එකක් දිහා බලන්න. අපි මේ ඒ විදිහට බැලුවොත් එහෙම තමයි. නමුත් මේකේ හොරේ මොකද්ද කියලා අල්ලන පැත්තෙන් බැලුවොත් රස විඳින්න බෑ. බුදු දඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේක හතරමං හන්දියක පෙන්නන මායා දර්ශනය. අනේ මෙයා දක්ෂ මායාකාරයෙක් කියලා එයාට සල්ලි දීලා කටත් අරගෙන බැලුවොත් මේ ඉඳපු ගමන් මේ මනුස්සයා නිකන් මේ කෝච්චි ටිකට් එකකින් සල්ලි මවලා බෙන්නනවා. නමුත් මෙතන තියෙන්නේ මගේ රැවටිල්ලක්. මේ මනුස්සයා කරන්නේ අත්දැඳුමක් කියන බැලුවෙන් බලන්න ගියොත් මායා දර්ශන රසයක් එන්නේ නැහැ. මේකට අපි හරි බයයි. ඇත්ත දැක්කොත් මේ ජීවිතේ මෙච්චර පාටි ධර්මයේ රස විඳින්න බෑ. ඒ නිසා අපිට මේක නොපෙනෙනවාමත් නෙවෙයි පෙනුනට නොදැක්කා වගේ මේ නාඩගම රස විඳින්න හදනවා මේ ශෝකාන්තය සහ දුක්ඛාන්තය රස විඳින්න හදනවා ඒ නිසා අපි මේ ජවනිකාවෙන් ජවනිකාවට සතිය පිහිටෝලා මෙව එකින් එකට මාරු කරමින් මේ පස්පොලේ නටන තෙල්ලම දිහා බලන්ඩ බලන සුළු ආකාරයෙන් භාවනා කරන්න ගියොත් මේ ඔක්කොගෙම තියෙන්නේ එකම එක නීරසකමක් එකම එක විරංජනේ වෙච්ච ගතියක් මෙතෙක් කල නොදැක්ක මේ රූප බලනවත් එක්කම සද්ද නැහැ යන හැටි සද්ද නිරුද්ධ වෙලා යන හැටි සක්මන් කර කර ඉන්නකොට මේ සක්මනේ භය පහේ හිත තියෙනකොටම හිතවිලි නැති වෙලා යන හැටි ඒකේ හිත කොච්චර හොඳට හිතනවද කියනවනම් කය වේදන නැති වෙන හැටි අහල පහර දින සද්ද නැහැ එන හැටි ඒක දකින්නකොට හිතෙනවා මේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ කියන්නේ මේ විඥාණයද කියලා. යාට ඕනේ නම් මේ සද්දයට කරදර වෙලා සක්මන කඩනවා කියලා චෝදනා කරතයි. මුඳුවට සතියෙන් බැලුවොත් කියත හැකි සද්ද තියෙනවා අහන්න කෙනෙක් නැහැ. සක්මනේ හිත තියෙන. ඒක නිසා මහායාන බුද්ධ ආගමේ zen කතාවක් තියෙනවා. හත් දවසකින්වත් ගිහිල්ලා ඉවර කරන්න බැරි කැලයක් මැද يعني මනුස්ස කුඩුටක් නැත්නක හඳුන් කැලේක මහා හඳුන් ගහක් වැටෙනකොට සද්දයක් ඇහෙයිද අහන්න කවුරුත් නැතුව. අන්ද කැලයක් මැද විශාල හඳුන් ගහක් වැටෙනකොට සද්දයක් තියෙනවද නැද්ද? මොකාටවත් උත්තර දෙන්න බෑ. ඉතින් භෞතික විද්‍යාඥයෙක් හිටියොත් කියාවේ ඉතින් ගහේ කීරි කීරි කැඩනකොට චර්චර ගාලා සද්දයක් එන්න එපා. අහන්න කෙනෙක් නැත්නම් මේ විදිහට අපේ ජීවිතය දිහා බලන්න පටන් අරගත්තොත් මේ එනේන දේට කිපෙන්න පටන් අරගත්තොත් මේ ඔක්කොම තියෙනවා. ඔය එනේන දේ ගණන් ගන්න නැතුව හිටියොත් ඔක්කොම මේ පිස්සු වඳුර පයින් හැටිය මේ කියලා බලන්න ගත්තොත් තීරණ පටන් ගන්නවා අපි මේ දෙක තුනකට හිත දාගෙන නටනකොට මොන තරම් තැකයක් මොන තරම් විචිකිච්ඡාවක් තියෙනවද අන්නේ අල්ලපනලේ තමයි විඥානයේ දිගට පවතිනවා සංසාරේ ගෙනියනවා පෙරකට අකුසල් මට පළ දෙනවා ආදී වාසයෙන් මේ සැක මේ විචිකිච්ඡා මේ සංකා හිතට පහළ වෙන්නේ ඉතින් බුදුරජාණන් කියනවා එimhe පහළ වෙලා තියෙන ලෝකයේත් එක්ක ගැටෙන්න යන්න බෑ ඒක ලෝකයේ ඇත්ත. උඹට ඕනේ නම් එක තැනක වාඩි වෙලා ඇස් දෙක වහන්න. සද්ද නැත්ැනකට යන්න. ගන්ධ රස එච්චරම තද බල බාධාවක් නැහැ මේ කය කියන එකම ආයතනයට කාය ආයතනයට කායानुපස්සනාවට සම්පූර්ණ හිත දාන්න පූර්ණ අවදියෙන් ඒකල බලාගෙන මොකද වෙන්නේ කියලා. අර කෘතිම වහලා කායර දාගෙන ඉන්නකොට මේක ඇතුලේ වෙන සිද්ධිවල එකක්වත් මම කරන දේවල් නැහැ. 100%ක්ම සිද්ධ වෙන දේවල් තියෙන්නේ. ඔන්න බලන්න ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා. මේ කය මෙතන තියෙන වෙලාවට නැත්තම් මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ආවොත් සත්‍ය පිහිටියොත් අත්දැකීමක් තියෙනවා නමුත් කියාගන්න බෑ. මොන විදිහින්වත් කියන්න බෑ. දැන් මම මෙතන ඉන්න බව කොහොමද දන්නේ? මොන විදිහින්වත් කියන්න බෑ. ඉතින් එතකොට තේරෙනවා මේ යම් වෙලාවක ඇති වෙන දෙයට පූර්ණ අවධානය අපි යොමු කළොත් අපි গুপ্ত ධර්ම වලට ගූඪ ධර්ම වලට මැජික් එකකට මැච් වෙනවා වගේ ගොළු වෙන්න පටන් ගන්නවා. ඉතින් මින්ස අපි හරි බයයි. බැරි වෙලා හරි හිත වර්තමානට එයි කියලා. ඉතින් අපි කොයි වෙලාවෙත් අතීතය අනාගතය අරයා ගැන මෙයා ගැන දිග කතාවල් හදා හදා ඉනෝ ඒක කොච්චර හැබ්බැහියර කියත් මුළු ලෝකෙම ඒක කරත් වර්තමානට හිත ගත්තොත් මේ අත්දැකීම වර්තමානයේ අත්දැකීම කියා ගන්න බැරි බව හෝ අත්දැකීම නැතිකරන්න මොනම జగිරකටවත් බෑ. ඊ එනේනදී බලන්න හිටියොත් මේ එකක් පේනකොට අරක නැති වෙනවා. මේක පේනකොට මේක නැති වෙනවා. මෙන්න මේ සිද්ධිය දක්නාසුලව බලන්න හිටියොත් කවදාහක්වත් මේ සිද්ධිය වල එක එකක රසයක් නැහැ. මේක පුදුම සීයකින් වෙනස් වෙනවා. ඒ ටොරන්ටෝ මහවිහාරේ කරන වෙලාවේදී එක්කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම සක්මන් කෙලවර රොබින් කුලෝඩ්ලෙන් දැක්කා. ඒක දකින්නකොටම මට යම් හේයකින් තේරුණා මම මේ සිල් අරගෙන මම වලට ආවේ රොබින් කුලෝඩ් බලන්න නෙවෙයි. මට තියෙන්නේ ආපහු අයට අනේකයි කියලා. මං ආවා. ඇවිල්ලා බලනකොට අර එතෙන්ට යනකන් තිබුණ සතිය එහෙමම තියෙනවා. කුරුල්ල දැක්කයි කියලා මොනවත් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම බොහොම සතුටින් ඒක සමාදන් වෙලා මම දිගට කරගෙන ගියා. ඉතින් එතකොට මේ මොකද්ද මේ වෙන්නේ? ඉතින් අපිට පේනවනේ දැන් හක්මන් කරගෙන ඉන්නකොට කුරුල්ලෙක් බලනකොට එතන කෙලෙස් උපදින්න ඕනේ, මේ සතිය කැඩෙන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. ඔබින් කුරුල්ලා දැක්කා. අඳුනා ගත්තා. නමුත් එතනදී මොකක් හරි දෙයකින් තේරෙනවා මේ දිල් දරගෙන මෙතෙන් ආවේ ඕක බලන්න නෙවෙයි කියලා. ඊට පස්සේ ආපහු කලබල වෙන්නේ නැතුව ඇවිල්ලා බලනකොට අර සතිය එහෙමම තියෙනවා. ඉතින් මං ඇහුවා මේ අර රොබින් කුරුල්ලා බලබලා ඉන්නකොට ඒක බලන්න නෙවෙයි මං භාවනා කරන්න ආවේ කියලා. මේ Taman හිතලා ගත්ත එකක්ද ඒක Tamanට සිද්ධ වෙච්ච එකක්ද කියලා. අන්දමන්දයි. ටික වෙලා ගිලකෝ ඒක ඉබේ වෙච්ච එකක්. මට ගන්න බෑනේ මොකද මම දැන් අතරම වෙලා ඉන්නේ සතියේ නෑනේ ඉතින් ඒ නිසා මට ආයේ මේ සතියට ගන්න බෑ ඒක අන්දමන්ද වෙලා නමුත් මට වෙච්ච දෙයක් මේ උනේ මොකද මේ එහෙම උනේ යයින් කටියට වෙන්නේ නැත්තේයි මම මේ දෙකල් බාහනා කරපු නිසා අහික් පිච්ච නිසා මට තේරෙනවා දැන් මං ඉන්නේ අනතුරුදායක තැනක ආපහු එන්නේ ඉතින් මං කවයි ඒ ඒ අනතුරුදායක තැනක ඉන්නකොට අනතුරුදායක තැනක ඉන්න බව දැන ගැනීම තමයි මේ දෙකල් භාවනා කරපු කම්පෙච්ච සම්පූර්ණ ප්‍රතිපලය. ඊයනු ආපහු මෙතෙන් ගත්තට පස්සේ දැන් Tamanට තේරෙයි මේක කවදාකවත් පොත් බලලා ගන්න බෑ. මේක කවදාවත් දාන දීලා ගන්න බෑ. මේක කවදාවත් තිල්ලකලා ගන්නත් බෑ. මේක කවදාවත් බුදුහාමරත් එක්ක සවැත්නුර ජීතවනාරාමේ මුණට මුණ දාගෙන හිටියා කියලා හම්බ වෙන්නේ නෑනේ. කාටවත් දෙන්නත් බෑනේ මේ ආශිර්වාදය. ලක්ෂ කී වාරයක් කෝටි වාරයක් අපි රොබින් කුරුලා දැකලා රස විඳලා ආපහු එනකොට මේක කඩාගෙන දුක් විඳලා තියෙනවා. ඒ තියේදී භාවනා කරොත් දවසක තේරෙයි. ඩොබින් කුරලා දැකලා කමන්නේ. එතන යම් ප්‍රමාණයක් කාලීනාත් වීමක් වෙලා තියෙනවා. නමුත් ඇතුලෙන් අපිට මතයක් වෙනවා නෑ ඕක නෙමෙයි උඹේ රාජකාරිය. උඹ උඹේ ෂේම භූමියට ඵලයක්. උඹ උඹේ ආරක්ෂක භූමියට ඵලයක්. නික්ලේශිතන්න ඵලයක් කියලා. මෙතින් ඇවිල්ලා බලනකොට පේනවා මොනක්වත් වෙලා නෑ. හැබැයි මෙන්න මේ ස්වරූපෙන් බැලුවොත් රොබින් කුරුල්ලා රස විඳින්න බෑ. රොබින් කුරුල්ලා මේ අර හිතන විදිහේ බර්ඩ් වොචර් කෙනෙකුට හම්බෙච්ච කුරුල්ලෙක් විදිහට රස විඳින්න බෑ. ඒක උණ බව තමයි සතිය පිටවන්න හේතුවක් කරනවා. මම පිටපොට ගිය බවට ආපහු මෙතෙන් එනවා. මේ විදිහට අපි යම් වෙලාවක සතිය පිහිටියා නම් යම් වෙලාවක පිහිටි එළඹ සිටි සිහියෙන් ජීවිතේ දිහා බැලුවනම් ඒක බුදුහාමුදුරුවෝ පෙන්ලා තියලා තියෙන්නේ මාළුවෙකුට ඇමක් දැම්මට පස්සේ ඒ ඇමේ අනිවාර්යයෙන්ම රසමසවුලක් තියෙනවා. සතිමත් පුද්ගලයා රසමසවුල කන්නේ ඇමත් එක්ක නෙවෙයි. ටික ටික කාලා ඇම ඉතුරු කරලා උන් අම්මා අප්පා කාලා තම්මචි රසමසවුල කනවා. හැබැයි ඇම ගිලින්නේ නැහැ. ඔන්න යෝගාවචරණ කරන තියෙන කෘත්‍ය දැකපන් අහපන් කොයි දෙයක් කරම හැබැයි ඔබේ ආරක්ෂක භූමිය මෙතනම දැනගෙන ඉතින්න අරින් ඇහිලා බලනකොට අරක දැක්කයි කියලා රසමසවුල කෑවයි කියලා බිලි යමන්නේ නැහැ. මොකද ගිහි ගමන් gediya පිටින් කන්නේ නැහැ. කැල්ල කැල්ල මේ කන්නේ. ඉතින් ඒ නිසා අනෙක් ගොල්ල බිලියට බය වුණාට යෝගාවචරය බිලියට බිලිය తీන බව දන්නේ බය නැහැ. කනවා. කෑවට බිලිය ගැස ගන්නෑ. බිලිය ගැස්සුවොත් තමයි මාරු කාර්යව ගොඩ ගන්නෙ. වතුරින් ගොඩාවට පස්සේ මාරුවට ආයේ කතා දෙකක් නැහැ. නමුත් බිලිය කන්න, එම කන්න බිලිය ගැස ගන්න නැත. කොච්චර දෙල්ලක් කාටද කියලා හිතන්නේ ජීවිතේ. මාළුවක් දාන දානම කනවා. බිලි රසමස උල කනවා. මාළුව උඩට බලනකොට බිලි කොක්ක විතරයි උඩේ තියෙන්නේ. මාර්යා පරාදයි. මාර්යා පච වෙනවා. මාර්යා සම්මෝහණයකට යනවා. ඒ නිසා මේ ලෝකයේ තියෙන කාම සැප නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කනකොට කාපිරි ඇට්ටොම් ගෙදර ගියා වගේ බදාගෙන කණ්ඩිපා ටික ටික කාපල්ලා. ඉච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක නෑ අනිත් එක නකයි කියලා ගිය ගමන් ගෙඩිය පිටින් ගිලිනවා. ගිලපු ගමන් කොක්කේ. අර උගසපුවම වතුරෙන් උඩ ඉතින් දෙපාරක් තුන්පාරක් ගැහුණාට පස්සේ ඉතින් කට උත්තර නෑ. ආය මේ මානව අයිතිවාසිකම් පිළිබඳ අඩු ගන්න වෙලාවක් හම්බ වෙන්නේ මාළුවා ගොඩ. යෝගාවචරයත් කරනවා. රහතන් වහන්සේත් කරනවා. කෑවට එම ගස ගන්නෑ. අට්ටපාර ස්වාමීන් වහන්සේ දීමෝපිය කරපු උගුලට ඉදිරිය ගියාට පස්සේ ඒ ශාන්ති රාත්‍රිලා හිටියේ අරන අඹුව පස් දෙනාම අන්දවලා. ඉනල පෙන්නනවා. වස්තු තේරම ගෙනල්ලා පෙන්නනවා. අම්මගේ පැත්තේ වස්තු මෙච්චරයි තාත්තා පැත්තේ මෙච්චරයි. ඒක ඔක්කොම පට ඇරලා පෙන්නනවා. පෙන්නලා අම්මයි තාත්තයි හඬලා කියනවා පුතේ. මේ සේරම වස්තු වලට අයිතිකාරය උඹ. දැන් බලපන් උඹ මේ පැවිදි වුණාට පස්සේ සේරම ආපහු යනවනේ. මේ හත්මුතු પરම්පරාවෙන් ආපු දේවල් නේ. මේ නතර වෙයන්කෝ. මේ අඹුව වස්තනෙක් කියනවා. බලපන් කොච්චර ලස්සනට ඇඳගෙන ඉන්නවද කියලා. නැවත වරෙන් කොමේ ගිය ජීවිතේද එතකොට ඒ සාංශ කියනවා මේ 11 මාරයි වෙලාව දාන දෙනවා නම් දෙන්න නැත්තම් මම පින්න පාත යන්නම් අනේ විජාට දාන දෙනවා දාන දීලා නැගිටලා යන ගමන් කියනවා මුව වැද්දා මුවෙක් කල්ලගන්න උගුලක් කටවලා මන්දක් තියලා අහල පඳුරටලා බලන් ඉන්නවා දක්ෂ මුවපොව්වෙක් ඇවිල්ලා රසනස උලක අහලා මන්ද ගස ගන්න නැතුව යනකොට මෝ වැඩ ඇඬුව කඳුලෙන් බලන් ඉන්නවා කියන. ඒ නිසා කාපල්ල මේ කහමේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක gediya පිටින් කන්න ගියොත් අරුවට ඉස්සලා කන්න ගියොත් තමයි හැම ගැස්සෙන්නේ පරිස්සම් වෙන්නේ කියන. ඒ නිසා රූප බැලුවට කෙලස් නැහැ. Taman දන්නවනම් මගේ ക്ഷേම භූමිය මෙතනයි. මං ආවේ මෙතෙන් රූප බලන්න නෙවෙයි. රූප බලන්න හිත ගියත් මට කියලාත් නෙවෙයි. ඒකෙන් කෙලෙස් උපදින නූපදින ප්‍රමාණය දැනගන්න තියෙන්නේ ඒකම කක කක ගියොත් අහු වෙනවා. කොද්දන කරේ හරි දැනගෙන ආපහු Taman ඉන්න තැනට ඇවිල්ලා බැලුවොත් ඒ නිරුද්ධ වීම මේ Tamanගේ මූල කර්මත්තට එනකොටම අර රූප වැලීමේ කටයුත්ත නිරුද්ධ වෙනවා. මෙන්න මේක දන්නේ නැත්නම් මහණෙනි සැක උපදිනවයි කියනක උඹලට තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් උඹලා දකින්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් උඹලට සැක නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මහන්නේ මේ දෘෂ්ටිය පිරිසුදු වෙලා තියෙනවා නම් ඒ වගේ පරිසෝදාතං පරිසුද්ධං දිට්ඨින් උඹලා බුදුචානන් හරි ලස්සනට කියනවා මේ මහණුන කතා කරලා ඒ ඒ දෘෂ්ටි ඇලී ගනිලා මේකත් එක දෙල්ලම් කරපල්ලා කියලා ඇත අල්ලී ඇත මම ඇත මේක මගේ කියහපල්ලා මේ මේ මේ ඉගෙන ගත්ත දේ මානේ මාන මානයක. ඒකෙන් හොඳ සන්තෝෂයක් ඇති කරගන්න ළමයි ලෝකේ කාමයට එක්ක හැසිරෙනකොට ඔය ඇලී බැඳීගෙන කරන්නේ නැතුව මේ යම් ප්‍රමාණයක් කාමයක් නැතුව මේ ඉඳුරම් පාවිච්චි කරන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාවට ගියම කෙලස් නැහැ. අන්තිකට ගියොත් තමයි කෙලස් තියෙන්නේ. ඒක නිසා අල්ලියත, කේලායත, මමායත, මානයත මේකත් ඉතල හැබැයි එකක් එකලා කියනවා. මාන්නේ දැනගන්න මම මේ ධර්මයේ දේශනා කරන්නේ උඹලා මේකේ බැඳුනන කමන්නේ මේ අල්ලගත්ත වක්‍රමේ. ඒකත් එක සිල්ලම් කරන්න කමක් නැහැ. මේක මේක වනායත මේක මම දැනගත්ත දෙයක් කියලා දැනගත්තට කමන්නේ හැබැයි මේ සංසාරයෙන් එකට වීමටයි මම මේ දේශනා කරන්නේ ඕක අල්ලගන්න නෙවෙයි කියලා. මේක ප්‍රසිද්ධ දේශනයක් බුදුහාමුදුරන්ගේ අපිනතුම් මේ භික්ඛවේ කුල්ලූපමන් ධම්මං දේශිතාමි. මම මේ එගොඩ වීමට පහුරක් කරගෙනයි ධර්මයේ දේශනා කරන්නේ ආජානේ යද නිස්සරණත්ථය එගොඩ වීමට එන්න ගහනත්ථය මේක අල්ලගත්ත මම දැනු උතුම් අල්ලගත්තේ නැති එකනා මොඩයි කියලා මේකෙන් කෙලෙස් උපදවන්න එපා මේ අල්ලගත්ත ටෙක්නික් එක මේ අල්ලගත්ත සම්මාදීච්ඡය මේ අල්ලගත්ත සම්මා නැත්නම් යෝනිසෝ මනසිකාරය මේ අල්ලගත්ත සතිය සහ සම්පජඤ්ඤයේ තියෙන මේ අසීමිත දක්ෂ තෙල්ලම අල්ලී ඒතක ඇලී ගනිමින් කියලා ඇත මේක දෙල්ලමට කරපන්. ඒ කියන්නේ දෙල්ලක්කාරව මේක කරපන්. මනායත මමායත. මේකට මනාප වෙයන්. මම කියාගන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක ගත්තේ සරුවචනංශ මේකට කියලා දුන්නේ. නිට්තරණත්තාය නොගහනත්තාය. සංසාරෙන් එකට වෙන්නයි. ගහණය පිණිස නෙවෙයි. අප අපේ අම්මා මේක දන්නේ අපේ තාත්තා මේක දන්නේ අපේ ගුරුවරයා මේක දන්නේ මගේ දරුවෝ මේක දන්නේ කියලා කවුරුත් මනින්න නෙමෙයි තවත් මාන්නයක් ඇති කරගන්න නෙමෙයි කියලා කුල්ලූපමංගෝ භික්ඛවේ ධම්මං දේතිසාමි ගහනත්තාය නිතරණත්තාය නෝගහනත්තාය ඒ ඉගෙන ගැනීමත් මේ ලෝකේ පන්ති ඉගෙන ගන්නකොට මේ මම තමයි විභාගේ පාසුනේ මම තමයි ලක්ෂයා වෙල්ලෙච්ච කට්ටිය දුර්ලයි කියන අදහසත් මෙච්චර සියුම් ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කරලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා මහන්නේ මේක ගංගෙන් ගොඩ වුණාට පස්සේ පහුර කර තියාගෙන යන තරම් තකතිර වෙන්න එපා. මෝඩ වෙන්න එපා. ඒගොඩ වීම සඳහා විතරයි මේක පාවිච්චි කරන්න කියලා මේ පංචස්කන්ධේ එතන එතන හට ගන්න බව ඒ ඒ හට ගැනීමත් අහම්බයක් නෙවෙයි අදාළ හේතුප්‍රත්‍යයෙන් වෙන බව. ඒ හේතුප්‍රත්‍ය නැති වෙනකොටම පංචස්කන්ධේ ඒ ඒ ස්කන්ධේ එතන එතන නැති වෙන බව තේරුම් ගත්තනම් මෙතන මේ විඥානේ අරයමයට එක්ක දිවසොන් ගහගෙන නටන හැටිලක් තියෙනවා. නමුත් එතන එතන පහළ වෙන විඥානයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් බුදු රැස් වීදෙන වෙනක් තොන්නක් ළඟට ගියාම ඒකේ තරු ලකුණු පේනවා. ඉරිදුවනවා. මේ ඔක්කොම අතන මෙතනපත් වෙන බල්බ් වල මිසක්කා පැටර්න්ස් නෑ එතන. බලහිනකොට තරු ලකුණක් එතන නෑ. බල්බයක් පත් වෙලා නිමෙනවා. නිවෙනපත් වෙන බල්බ් නිසා අපි කියනවා ඒක තරු ලකුණක්, රවුමක්, චක්‍රයක්, ත්‍රිකෝණයක් රැස් වී දෙනවයි කියලා ඒ පත්විලා නිවෙන බල්බ් එක කිසිම ලකුණක් නැහැ. එතන එතනපත් වෙවි නිවි නිවි යන ගතියක් තියෙනවා. ඒක නිසා බුදු රැස් වී දෙනවා දිහා බලහන ඉඳලා ඒ අපි හිතින් මමා ගන්න කෝලම තියෙනවා මිසක්කා මේ බුදු ඒ බල්බ් එක දන්නේ නැහැ මම මේ බුදුහාමුදුරන්ගේ සිරසෙපත්තු වෙන්නේ කියලා. ඒන කරන්ට් එක දන්නේ නැහැ මේ යේසුස් වහන්සේගේ සිරසෙත් මම කරන්ට් එක දෙන්නේ බුදුහාමුදුරන් කියලා ඉව දන්නේ නැහැ. මේ බෞද්ධයා අපි සතුටු වෙනවා. ආ මම දැක්ක බුදු එක්සීරියා. මේ විදිහට මේ පේන දේවල් මගේ අගයන් ආඩම්බරයෙන් කොට දාගෙන මම නිකන් පිට කතා කරන සතුටු වුණාට ඒ ධර්මතා ඒ ධාතු ගුණ මොනම නිමිත්තක්වත් ඇති කරන්න නෙමෙයි පහළ වෙලා තියෙන්නේ. අපි තමයි ඒවට නිමිති දීලා ඒ අනුව අගේ ආඩම්බරේ කරන්නේ මෙන්න මේක දන්නවනම් ඒ කිනා මේ ප්‍රශ්න තුනේ මහන්නේ මේක භූත මිදන් කියලා දන්නවද කියන එක තේරුම් ගත්තා වෙනවා. තේරුම් ගත්ත සාහිත බැරි වෙච්ච බවත් එයත් එතනම ඉන්නවා. අනික් ස්වාමීන් වහන්සේලා කියනවා අපි දන්නවා රූපය ඇහත් එක්ක මතු වෙනවත් එක්කම චක්කු විඥානයක් වඩපත් වෙනවා. ඇහ කන සද්දයක් එක්ක ගිවිසුම ගහනකොටම ඒ විඥානය අර කිසිම විලිලැජ්ජාවක් නැතුව අර වැඩේ එහෙමම නතර කරලා දාලා සෝත විඥානයක් පාඩපත් වෙනවා. මෙව අතර තන්නේ කර 100%ක්ම වෙන් වෙච්ච අවස්ථා තියෙනවා මිසක්කා අපි හිතනවා දෘෂ්ටි පැවැත්ම වගේ මේක දිගට තියනවා කියලා. බලන්න හුදුට බුදුරැස් සීතන දැනකට වාඩි වෙලා බුදු පිළිමෙදිහා ඒ රැස් සීතන ඒකාකාර ආලෝකයක් හෝ නටන ආලෝකයක් දිහා ඇස් දෙක වහමින් අරමින් වහමින් අරමින් බල බල ඉන්න මොකද වෙන්නේ කියලා. ඇහැට වැටෙන ආලෝකය ඇහැ වහපු ගමන් නැති වෙන්නේ දෘෂ්ටි පැවැත්ම කියන එකක් තියෙනවා. ඒක ටික වේලාවක් ඇහි රඳාගෙන ඉන්නවා. ඒක මේ ඇහි හැටි. ඊගාව එක එනකන් මේක අල්ලගෙන ඉන්නවා. නමුත් ඇද්දක වැහුවට පස්සේ මොකක්වත් එහෙම ඉතුරු වෙන දෙයක් නැහැ. මෙන්න මේ දෘෂ්ටියේ පැවැත්ම මත පමණයි ප්‍රොජෙක්ට් එකක් හදන්න පුළුවන්. ඒ ප්‍රොජෙක්ට් එකේ සිද්ධ වෙන්නේ 150ක් ආලෝකයේ 150ක් අන්ධකාරයේ විදිහට ආලෝකයක් දෙනවා ආය අන්ධකාරයක් දෙනවා ආය ආලෝකයක් දෙනවා අන්ධකාරයක් දෙනවා ඒකට අර ආලෝකයේ දෙන වෙලාවේදී ඉස්සරහින් තියෙන සෙලෝ සෙලෝලයිට් තාළුවේ තියෙන ආලෝකයේ තිරයට වැටෙනවා. ඊගාවට එන අන්ධකාරය අපිට පේන්නේ අපිට වෙන්නේ දිගටම රිටිචරේ ආලෝකයේ තියෙන්නේ කියලා. ඕන ප්‍රොජෙක්ට් එකක් ගලවලා බලන්න. ඒකේ කැම් එකක් තියෙනවා. ඒ කැම් එක කරකිනකොට 150ක් ආලෝකයේ 150ක් අන්ධකාරය. මෙන්න මේ අන්ධකාර මොහොතේ තමයි මේ ඇනිමේෂන් කියන එක සිද්ධ වෙන්නේ. අර නිශ්චල ඡායා චලන චිත්‍රයක් වඩපත් වෙන්නේ අන්ධකාරය අපිම වා ගැනීම හරහා. එහෙම නැත්තම් තියෙන්නේ නිශ්චල ඡාය රාශියක් ඒකාකාර වේගයකින් කරකැවෙනවා. කරකැවෙනකොට ඒ නළුව මෙන්න නිලිය වටේ මෙන්න ගහ වටේ සින්දුකෙක් ඇවිදිනවා. මෙන්න දුෂ්ටියෙක් එනවා. ඔන්න මට තද වෙන දුෂ්ටයට නළුවට අනේ සතුටක් වෙනවා. බලන්න ওই චිත්‍රාමට ගැරගෙන ඔය එකකවත් වුණත් නැහැ ඔකේ. සම්නිකර අධ්‍යක්ෂණය කරන්නේ බලන මොඩයක්. මුළු චිත්‍රපටියම අධ්‍යක්ෂණය යන්නේ බලන මොඩයාදී තියෙන්නේ. අපි පිච්චර් පිස්සයි කියලා කියන්නේ. මේකම තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ ඒ ජවනිකා යනකොට අපි යන කතාවක් මවා ගන්නවා. මේ මවාගත්ත කතාව හැදින් අපි චුට්ටි හදා ගන්නවා. මෙන්න මේක පෙන්වුවාට පස්සේ මේ ඉතන ඉතන පහළ වෙන දෙයකින් අපි මේ කතන්තර ගොතන හැටි තීරුම් ගතට පස්සේ බුදුන්සේ අහනවා මහණෙනි මේ මේ එක එක ජවනිකා මවන්න හැම එකටම හේතුප්‍රත්‍යක් අවශ්‍යයි. හැම එකටම ආහාර අවශ්‍යයි. මම උඹලට ඊගාට පාඩමේ කියලා දෙන්නම් චත්තාරෝ මේ බික්කවේ ආහාරා මේ රූප ධර්ම වලටත් වේදනාවටත් සංඥාවටත් සංස්කාර වලටත් විඥාණයට පංචස්කන්ධේ කොයි එක වුණත් අදාළ ආහාරය නතු පහළ වෙන්නේ නැහැ. මෙවැනි ආහාර જાති හතරක් බුදු හැටපේනවා. චත්තාරෝ මේ බික්කවේ ආහාරා කබලින්කාරෝ ආහාරා ඕලාරිකම්මා සුකුමං මේ අපි කැබලි කරලා කන ආහාරය කියලා එකක් තියෙනවා මේ අපි සාමාන්‍ය ලෝකයේ ආහාර කියලා පිළිගන්නේ ඒක ඒක නිසා ඕන කෙනෙකුට බුදු ආහාරෝ පෙන්වන ආහාරය අපි කන ආහාරය හරහා තේරුම් ගන්න පුළුවන් අපි දන්නවා මේ ආහාරය නැත්තම් මිනිසෙකුට යපෙන්න බෑ සතෙකුට යපෙන්න බෑ ඒ නිසා ඒක නාමකින් සම්බේ සත්තා ආහාර තිතික සියලුම සත්වෝ වෙහිලා තියෙන ආහාරයේ මත ඒ නිසා ආහාර නැත්තම් මිනිස්සු ඉන්න බෑ සත්තුන්න බෑ මොකාටවත් ඉන්න බෑ නිසා මේ කබලින්කාර ආහාරය අරගන්න මේ ඉදිරියට විස්තර කරන ආහාර පිළිබඳව ගොරු ගොරු රාලු ගොරෝසු නිදර්ශනයක් විදියට. මේ ආහාර නැතුනොත් අපිට මොකද වෙන්නේ කියලා හිතාගන්න. එතකොට මේ මංචස්කන්ධේ පවත්න්න බෑ. ඒ වාගේම තියෙන පස්ස ආහාරය කියලා මේ ඇහැට රූප පේන්නේ නැතුව කිය ගමන් මේ මොලේ රූප බැලීම සම්බන්ධ තියෙන ස්ථාන ඔක්කොම දිරන්න පටන් ගන්නවා. ඒක යථාව කාලව ඒක නිකන් යථාව ඒකට කියන්නේ යාවත් කාල කරන්නේ එතන එතන පේන ආලෝකය යනවා. ඒ වගේම මේ කනේ ඇහිීමේ කටයුත්තට සම්බන්ධ මොලේ ක්‍රියාකාරකම් ස්ථාන වලට ශබ්ද යම් කිසි ප්‍රමාණයක් ආවේ නැත්නම් ඒව එතනම දිරන්න පටන් ගන්නවා. නාහතය රස කය උදාහරණ වශයෙන් කියනවා අපි මේ පොළවේ ඇවිදිනකොට පියවරක් තබන හැම වෙලාවකම ඒ පතුලෙන් එන කම්පන වේගය කටේ ඇට්ලස් කසේ රුකාව දක්වම කෝච්චක් ෂන් කරනා වගේ ගස්ස ගස්ස ගස්ස ගස්ස ගස්ස ආලෝ ඒ කම්පන රාශියක් උඩට යනවා. ඒ යන නිසා ඒ ඒ කසේ රුකාවට අදාළ ඒ ඒ ස්නායු හරහා ඒ ඒ ඉන්ද්‍රයන්ට පොඩි කම්පනයක් යනවා. හැම සෛලයක්ම හෙල්ලුම් කරනවා. මේ හිල්ලු කැම නිසා වසහ ක්‍රාන්ති වල පරි වෙනස් වීමක් රුධිරය මාරු වීමක් ඔක්කොම කටයුතු වෙන හැම පියවරකදීම ඒ පියවර මුළු කයම බෙදා ගන්න. මේ නිසා අපිට තේරුණාට මේ පයි පොළව ගැටෙන ප්‍රධාන ගොරෝසු දේ ඒ ගොරෝසු කම්පනය හැම සෛලයකටම දැනෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ ශරීරය අලුත් වීමක් සම්බාහනීය වීමක් අභ්‍යංගනීය වීමක් පියවරක් පියවරක් පාසා සිද්ධ වෙනවා. මේ මෑතකදී අජට අවකාශයට ඇරියා ජාත්‍යන්තර අජට අවකාශ මධ්‍යස්ථානය. ඒකට ගියාම සාමාන්‍යයෙන් ඒ අජට අවකාශ ගාමින් මාස 6 මාස 9 ඉන්නවා. දැන් මේගොල්ල දැකලා තියෙනවා ගිහිල්ලා ආවට පස්සේ එයාගේ ඇටපද්ධතිය මාසයකට 100ට එකක දුර්වල වීමක් වෙනවා. යම් ප්‍රමාණයක් අවකාශයෙන් ඉඳලා ආවට පස්සේ මේ බර දරා ගන්න මේ ඇටකැලිල්ල වඩාන වැටෙනවා. එතන එතන අවශ්‍ය කරන වේගය, එතන එතන අවශ්‍ය කරන කම්පන නැත්නම් මේ ඇටවල කැල්සියම් තැම්පත් වීම එහෙම වැඩ නතර ගන්නවා. කැල්සියම් නැවත නැවත තැම්පත් වෙලා මේ ශරීරය ඊයේ වෙලාවට හැඩ ගැහෙන්න එතන එතන කම්පන ඕනේ. ඒක නිසා ඒ ඇවිදීමෙන් ශරීරයේ මොළයේට ශෛලයක් ශෛලයක් පාසා ඒ කරදරේ නාවනම් ඒ ඝර්ෂණේ නාවනම් ඒ සංඥාව නාවනම් ඒගොල්ලෝ එතනම වැඩ නතර කරනවා. ඒගොල්ලෝ පරීක්ෂණ කරලා තියෙනවා පූස් පැටියෙක් දවස් 7කට පස්සේ ඇස් අරිනවා. ඇස් ඇරියට පස්සේ සුමානයක් ආලෝකය දුන්නේ නැත්නම් ඇරියට පස්සේ ආලෝකයේ දෙන පූස්පටියොත් එක්ක බලනකොට මොළයේ වර්ධනය 140ක් අඩු වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඇස් ඇරියට පස්සේ ආලෝකේ ඕන. ඒක නිසා බුදුජාන් වහන්සේ මේ අත්තිකිලමතාණියෝගයකට ගිහිල්ලා රූප බලන් දෙපා. සද්ද අහන් දෙපා. ගන්ධ රස පහත ගන්න එපයි කියලා ඒක වැලැක්වීම නෙවෙයි. ඒක හොඳටම දේශනා කරනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී නොබලා ඉන්නකොට යම් කිසි කෙනෙක් රහත් වෙනවා නම් උප්පත්ති පොට්ටේ රහත් වෙලාම ඉන්න eBay. අරූප වෙන්නේම නැහැ. ඒ වෙනතම් මේ බීරා අනිවාර්යයෙන්ම රහත් වෙලා ඉන්න බෑ. ඒ මත ඛණ්ඩණය කරන හැටි හරිම මේ මේ උපහාසාත්මකයි වගේ කියවලා බලන්න මේ මජ්ක්‍ධිමනිකා අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. ඒ නිසා මේක නතර කිරීම නෙවෙයි කරන්නේ. මේ අවශ්‍ය මධ්‍යම ප්‍රමාණය මධ්‍ය පිළිවෙත තිබියදී අසීමිත රූප බලන්න ගියොත් අතනදී වෙන හානිය ඒ කෙනාගේ රූප බැලීම වැඩි වෙනකොට කන් ඇහිම ඊට සාපේක්ෂව අඩු වෙනවා. ගන්ධ බැලීම ඊට සාපේක්ෂව අඩු වෙනවා. ඉතින් ඌ අන්තභාග වෙනවා. මෙව අතර සමவாயක් මධ්‍යම ප්‍රදේශයක් තියෙන්න නම් මෙවට ස්පර්ශ අවශ්‍යයි. හැම ඉඳුරකටම ස්පර්ශ අවශ්‍යයි. රූප පේන්න ඕනේ, ශබ්ද ඇහෙන්න ඕනේ, ගන්ධ රස පහස ලැබෙන්න ඕනේ. ඒ නිසා මේ ස්පර්ශය නැති වෙච්ච ගමන් ඉඳුරන්ට වඩා මොලේ ඊට අදාළ කරන ඒව <clears throat> පාලනය කරන මධ්‍යස්ථානයේ හේම වැඩ නතර වෙනවා. එහෙම නිකන් අයිස් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ස්පර්ශ නැතිලා ගිය ගමන් ඒ ක්‍රියාකාරකම් නැති වෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ මේ ස්පර්ශ ලබා ගැනීම සඳහා අපි නිින්දෙදි දඟලනවා. පොඩි බබෙක් නිින්ද ගියාට පස්සේ බලන්න හැදෙන ඇඟ නිකන් ඉන්නේ නැහැ. hina වෙනවා කතා කරනවා අපි කියනවා ගියාත්මේ අම්මා ඇවිල්ලා මේ hina වෙන්න නිසා බබා අඬන්නේ කියලා. ඉතින් නන්දාමාලි කියනවා දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ උඹේ අම්මා නෙවෙයි ඔය මේ මම අම්මා බොරුවට නිකන් ඔය සුරංගන කතා අහන්න එපයි කියලා සින්දු කියනවා. ඒ නිසා මින්දදීවත් අපට බෑ මේ ස්පර්ශ නොලබයි. ඒ නිසා පරිශන කරලා තියෙනවා මිනිහෙක් නිදා ගන්න ඇරලා MRI ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා අනික් මනුස්සයා අවදි වෙන්නේ නැති ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා නිදාගෙන ඉන්න මනුස්සයාගේ මොළයේ වැඩ කරන ප්‍රමාණය සහ ඇහැරලා ඉන්න මනසක මොලේ වැඩ ප්‍රමාණය බලනකොට දෙන්නගේ කිසිම වෙනසක් නැති. ඇහැරගෙන හිටියත් නිදාගෙන හිටියත් මේ යකායේ කම්මල වැඩ. රූප පේන්නේ නැත්නම් හීන හදාන බලන. සද්ද එන්නේ නැත්නම් ගොරෝලා සද්ද කරගන්න. ගඳ වැදින්නේ නැත්නම් කොට්ටේ බදාගෙන හරි ගඳක් විඳ ගන්න. රස නැත්නම් කුණු කෙල හරි කනවා. මේ හැම එකක්ම හැම ආයතනයක්ම වැඩ. ඒක නිසා මේ අපි හිතාන තියෙන මේ අවදි ශරීරයේ තා නිදාගත්තාම සම්පූර්ණ චැප්ටර් ක්ලෝස් කියලා මොනෝ ක්ලෝස් එකක්වත් නැහැ. ඒක නිසා මේ පටන් ගත්තට පස්සේ මේ යන්ත්‍රෙ වෙල්ලි ලාම්පුව වගේ දැවෙනවම තමයි වැඩි. දිගටම දැවෙනවා, දිගටම දැවෙනවා, දිගටම අර කිව්වාගේ ගොජේ. එහෙම නැත්නම් සලාඩ් එක. එහෙම නැත්නම් කක්කවල. එහෙම නැත්නම් පණුව නලියන වගේ මේ දිගටම නලියන. එක එක එක මාරු වෙන ආකාර වලින් අපි කතන්දර ගොතනවා මම රූපයක් දැක්කා ඒක සුඛයි සුබයි මේක රසක් ඇහුවා ගඳක් බැලුවා කියලා. නමුත් මේ අදාළ ආහාරය ඒ ස්පර්ශය අපි දුන්නේ නැත්තම් හදාන බලමු. මේක මේ යෝගාවචරයට ඔය අපි ඉස්සලා කියපු පහට වැඩිය ලස්සන තැනකට එනවා. යම් දවසක හිතන්න අපි කාම ගුණයන්ගෙන් අයින් කරලා අපි මේ වගේ තැනකට ආවා. අවිල භාවනා කරනකොට ඔන්න අපට කාම ගුණ නැති වුණාට කාම සංඥාවල් නිසා අවිද්‍යාව ව්‍යාපාදය නිදිමත නානාපකාර කරදර කොට උඩට එනවා. අපි වල නීවරණ කියනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනකොට නීවරණ දැන් කාම ගුණ අතහැරියාට අමුදරුව වස්තු භෝග අතහැරියාට හිතට එන ඒවා පිළිබඳව සංඥා නැතර කරන්න බෑනේ. ඒක ඇත්තට හරියට වැඩි අහඹයි මේක. ඒක නැති කරන්න ඔන්න රූප කර්මත්තාන්ට හිත දානවා. ඉන්න ඉරියව්වට හිත දාන. ආශ්වාස ප්‍රශ්වාසයේ හිත දාන. දැම්මට පස්සේ ඒ හිත ඉරියව්වේ ඉන්නා තාක්කල් අපිට කාම ගුණයේ ප්‍රශ්නයක් නැහැ. කාම සංඥා ප්‍රශ්නකුත් නැහැ. දැන් මේ ඉන්න කය වැටෙනවනේ. එහෙම නැත්නම් ආනාපානෙ වැටෙනවනේ. මේකට 100 100ක්ම හිත දාන්න කියනවා. එහෙම නැත්නම් වැඩි වේලාවක් මේක තියන්න කියනවා. එහෙම නැත්නම් ආසන්න කරලා බලන්න කියනවා. උච්චන්න කරලා බලන්න කියනවා. බලන ගානට කාම ගුණ සහ කාම සංඥාවන් අපෙන් දුරුවන් වෙනවා. නමුත් මේ බලන දේ, මේ පේන දේ මිහිරියාවක් නෙමෙයි පේන්නේ. ඒකත් මල වදය වදයක්. කයිදියා බලා ඉන්නවා කියලා කියන්නේ සුන්දර දෙයක් නෙමෙයි. නමුත් ඒ නිසා අර කාමේ සහ කාම සංඥාව දුරු වෙනවනේ. ඒ වගේම තව එකක් වෙනවා. මේ කය දිහා බලා ඉනකොට ආනපන දිහා බලා ඉනකොට නැත්නම් මේ කාමේ සහ කාම සංඥාව අයින් කරන්න ගත්ත මේ අඩේ මේ වාංගුව මේ රූප කර්මත්තන් දිහා බලා ඉනකොට ක්‍රමයෙන් ඕක ගෙවෙනවා. දැන් ගෙවෙනකොට කාමයේ ගෙවෙනකොට කාම සංඥාව වද දුන්නා වගේ රූපයේ ගෙවෙනකොට රූප සංඥාව එනවා අපිට රූප වගේක් පේන්න පටන් ගන්නවා සද්ද වගේක් දැනෙන්න ගන්නවා ඇඟ නලියන්න ගන්නවා තෙමෙනවා වගේ කූඹි දුවනවා වගේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් එනවා වගේ ගැස් එනවා වගේ විශාල සංඥාවක් එන්න පටන් ගන්න ඒවට කියනවා රූප සංඥා කියලා මේකයි හීනෙකුයි එකවා අම්මු මැට්ටේ කිසිම භාවනාවක් නැතුව බුදියන්න ගියාම උඩ රූප පේනවා. භාවනා කළ හොඳට දක්ෂ යෝගාවචරයට එතින් ගියාට පස්සේ අඩ නිින්දක් වගේ අඩ හීනයක් වගේ එක එක දේවල් පේන්න පටන් ගන්නවා. මේක මහායාන බුද්ධ ආගමේ කියනවා. අපි සංසාරයක් ජීවාරාත්‍රි නොබලා මේ ඇහැට රූප දෙන්න සඳුදා උදේ ගහපු වමඩේ සිකුරාලා දහන්න වෙනකන් ලියන්න නැතුව දැඟලුවා. කඹරුවක්. ඉතින් මේ රූපය ඉල්ලනවා හැදන් දුන්නා නම් දීපන් දිගටම කියන්නේ. එයි මේකට අපි අපේ වර්ම යුතුයකම කරලානේ මේ වර්ණ රටහන් දෙමින් කෙරුවේ. ඒ වගේම කනට සද්ද එක එක මියුසික් જાති දාගෙන දැන් බයිසිකල් එක පදිනකොට කණේ ගහගන්නේ තියෙන්නේ. පාරේ යනකොටත් ජෝකින් කරනකොටත් ජොගින් කරනකොටත් කණේ පොරොප්ප දෙක ගහගෙන ඉන්නේ. දිගටම වැඩනේ. ඊට පස්සේ නාසයට ගඳ සුවඳට දිවට රස කවිල්ලන්න කයට නානා පහසුකම් දෙන්න අපි අසීමිත බැලේක් වාගේ දාතේක් වාගේ බත් බැලේක් වාගේ මේ ඉදුරම් පිනවන්න ගිහිල්ලා දැන් කාරාගයත් කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ රූපයක් නැති වෙනකොට මේ ආයතන කියනවා ඔය දෙල්ලන් හරියන්නේ නැහැ දැන් උඹලා මෙතෙක් කල් දුන්නා නම් දැන් දීපන් දුන්නේ නැනේ මම අදාගෙන බලනවා පිටින් ඇතුළට එන්නේ නැත්නම් ඇතුළට ඉනව පිටට දානවා. ඒ නිසා උඟ දෙනෙක් කියන මම භූතයේ දක පෙරේතේ දක ඇතුළේ හිටු පෙරේතයා තමයි. වෙන කවුරුත් නැහැ. හීනකදී හෝ Tamanට පේන හැමදේම මේ යටිපහුව වෙච්ච හිතේ තියෙන සංඥා කෑලි. අපි කියලා අහනවා මම මෙහෙම හීනයක් දැක්ක සුබද අසුබද කියලා. දකින්න හීන විස්තර කරන්න වෙනම පරට්ටේ වගේ පාරයිනේ අටවගෙන ඉන්නවා එන්න මයි ළඟට මම පේනියක් බල්ලා කියන රූප බල්ලා කියන මේ සීරම තමන් වරක් කාපුවා තමයි මේ වමාරන්නේ හැබැයි වමාරන්න වමාරන්න හොඳයි බොක්ක සුද්ධ වෙනවා නමුත් මේක දරා ගන්න බෑ යෝගාවචරයට මෙච්චර භාවනා කරන මට මැරිච්ච අත්තම කොහොමද පේන්නේ අසුචි ගොඩක් කොහොමද පේන්නේ මිනිඔලු කොට පේන්නේ කොහොමද එහෙම නැත්නම් හිතන නෑ නෑ ඔය වෙනකොට බුදුහාමුදුරු පේනවා හොඳයි. රුවන්වැලි සෑය පේනවා. දැන් මේ සේරම කක්කා. සේරම කක්කා. ඒකෙන් පේනවා මේ අපි ආහාර නොදී හිටියොත් ස්පර්ශ ආහාර වල හදාගෙන බලනවා. ඒකට කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඕන දේ හදාන බලන්න පුළුවන්. ඒක නිසා සර්ව බලධාරී දෙවි කෙනෙක් හෝ මෞංකාරයක් ඉන්නවනම් මේ විඥාණයට තමයි කියන්න තියෙන. යාට ඕනම වෙලාවක් ඕනම දෙයක් හදන්න පුළුවන්. කළු පාට තියෙන එක නිල් පාට කරලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ ස්පර්ශ ආහාර පිළිබඳව පොඩි අධ්‍යයනයක් කළොත් අපි කොච්චරක් අපිම හදාගත්ත රූප වලට මත්තරයි කියලාද කියලා. අපි කොච්චරක් මෙවුවා දහසකමට වාල්කමට බත් බැලියෝ වාගේ මේ ඉදුරම් පිනවන්න ගත කරලා ගත කරලා කොච්චර නරක වෙලා ඉන්නවද කියනවනම් මොහොතකටවත් බෑ ඒව නැති කරන්න. හැබැයි දීර්ඝ කාලීන නැතුනොත් ස්ථිරහණියකුත් වෙනවා. ඒ නිසා මේකේ ස්පර්ශයම් ප්‍රමාණයක් අපි දෙන්න ඕනේ. අපි ඒක යුතුයකම කරනවා අනිත් මොනව නැතත් මේ මේ පංචස්කන්ධයට අවශ්‍ය ආහාර සැපීම අමුඩ ලියන්න නැතුව වැඩ. ඒක නම් සන්තෝසයි දකින්නකොට මහන්සිය ගන්න එකට. තුන්වෙනි එක බුදුරජාන්සේ පෙන්නනවා මනෝ සංචේතන ආහාර. ඒක තමයි කබලින්කාර ආහාර වලට පස්සේ පස් ආහාරයට පස්සේ තුන්වෙනි එක මනෝ සංචේතන ආහාර. මේක තමයි සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි හිතන්න කාම සංඥා කාම ගුණ අයින් කරගත්තා. දීගේ අතහැරියා. తాවකාලිකව ඉතිරෝ. එතකොට කාම සංඥා නැති කරන්න ඕන අරමුණක හිත තිබ්බා. ඒකල නීවරණ නැති කරන අරමුණේ හිටියා. දැන් අරමුණ තුනී වේගෙන එනකොට ඔන්න රූප සංඥා කරදර කරනවා. යෝගාවචරය දැනගන්න ඕනේ මේක මේ සතිය ගණන්න කරන වැඩක්. රූප වශයෙන් පෙන්වනවා, ශබ්ද වශයෙන් පෙන්වනවා, ගඳ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන් ඉල්ලේ කඩා ගන්න එපා. මේ මොන බහුරු කොලම් පෙන්වුවත් Taman දිගට සතිය පවත්වන එකයි මේ ස්පර්ශ පිළිබඳව කරන්න තියෙන්නේ. ඊට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යේච බික්කවේ චින්තේති යේච පකප්පේති යේච අනුසේති ආරම්මන මේතං හොති විඥානස තිතියා දැන් එයාට කබලින්කාර ආහාර නැහැ මේ ඉඳගෙන ඉන්නේ ඊට පස්ස ආහාරයත් එයා ඒ වෙලාවේ දැනගෙන තියෙන මොන රූප පෙන්වත් මොන කෝලම් පෙන්වත් සත්‍ය කඩා ගන්න එපා දිගට යනකොට මනස නානා විද කොරපෙරක දෝරුකම් ගේන්න පටන් ගන්නවා දැන් අරමුණක් නැහැනේ. දැන් ඒකට අරමුණ සුපර් මාකට් එකෙන් ගනිමුද? කඩේ යන්න පටන් ගන්නවා ඊට පස්සේ අරමුණු ගේන. මොනවාක්වත් නැති ඉඳා. එහෙම නැත්තම් මේක මම මේක මේ වෙලාවේ නිකන් ඉන්නකොට බුද්ධානුස්සති කිරුවොත් හොඳ නැද්ද කියලා අහනවා. මේ අනිච්ච දුක්ඛ නැත්තම් නිකම්ම නිකන් ඉන්න වෙලාවට නිකන් අනිච්ච දුක්ඛ නැත්තම් හොඳ නැද්ද? නැත්තම් කේසාලේ උමානාකාදන්ත හොඳ නැද්ද? අර යන්තම් සුද්ධ කරගත්ත මේ පිරිසුදු කරගත්ත මේ භූමියට පැහැදි දියට බොරදිය දාන්න චේතනා ඉදිරිපත් වෙන හැටි. ඒවට කියතේ යංච චේතේති යංච පකප්පේති යමක් ඔබ හිතනවා නම් චේතනා කරනවා නම් යමක් අනාගත සැලසුම් කරනවා නම් ඒ සියල්ලම විඥාණය තමන්ගේ පැවැත්මට ආහාර කරගන්න. එතෙන් ගියාට පස්සේ චේතනා නොකරනද ප්‍රාර්ථනා නොකරනද මොන්න තරම් කමඨාන් සුද්ධ වෙන්න ඕනද කියලා හිතන්න. එතෙන්ද යනකම් ඇති කරගත්ත මේ පිරිසුදුකම නැත්තම් මේ විඥාණයට ආහාර නොදී කරගෙන යන වැඩේ මේ විඥානයේ විසින් ගොඩ පෙරක දුරුකම් කරහා ස්මාර්ට් වෙන්න හදලා වැඩි පිං කරගන්න අදහසෙන් මේ චේතනා ඉදිරිපත් කරනකොට ප්‍රකල්පනා ඉදිරිපත් කරනකොට මේ සතිය කඩන්න කරන වැඩක් අවධානය වෙන පැත්තකට කරන්න වැඩක් හොද හොද මඩේ දාන වැඩක් මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න හදන වැඩක් කියලා බුදු කෙනෙක් කියලා දුන්නේ නැත්තම් අපිට එතෙන්දී ස්වයම්බෝ ඥාණයෙන් කවද පහළ වෙයිද? ඒක නෙවෙයි බුදු කෙනෙක් කියලා දුන්නත් එතෙන්දී බේරගන්න අමාරුයි. නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මෙච්චර අරමුණක් දිගේ පවත්වාගෙන ආපු සතිය මෙතනින් එහාට අරමුණක් නැතුව පවත්නවා මම. එහෙම නැත්තම් කියනවා අරමුණකට හේතු වෙලා පවත්තගෙන ආපු සමාධිය ආරම්මන සමාධිය දැන් අනාරම්මන සමාධියක් බවටපත් වෙන්න ආයෙත්. අන්ති රාජතාවකාශයට ගිය යානයක් පොළවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා එයා කටයුතු කරනකොට යාට එතන එතන ඉන්ද්‍රන දවන්න ඕනේ නැහැ. තල්ලු කරපු දිහාවට යනවා. ආන්නේ වගේ හිත මෙහෙම යන්න හදන වෙලාවේදී ඒකට සතිය පවත්තන්න අරමුණක් තිබිය යුතුයි. සමාධිය පාන්දන්න අරමුණක් තිබේ තමයි කියලා අපි මෙතෙක්කල් සංසාරේ ගෙනාවු. ඒ අදහසට අභියෝග කරලා බුදුරජාණන්සේ සඳහන් කරන මේ මිනිසයා අනාරම්මන සතිය, අනිමිත්ත සතිය, අනිමිත්ත සමාධිය කියන එක අහලවත් නැත්නම්, දන්නේවත් නැත්නම් පිරිසිදු වෙන හැම වෙලාවෙම කුණු කන්දලයක් ගෙනල්ලා අරකට දාගන්න. ඒකට යෝගාවචරයට බැනලා වැඩක් නැහැ. මොකද යෝගාවචරය දන්න ශේෂ්ඨක නෙමෙයි දැන් හැසිරෙන්නේ. යෝගාවචරය කාමී තහ කාම දන්නවා ගෙවම් කරලා තිනවා. රූපේ සහ රූප සංඥා ගිවන් කරලා තියෙනවා. නොදන්නා භූමියක ඉන්නේ. ඒක නිසා සරුවචාන්සේ දන්නවා මෙතන මනෝ සංචේතන ආහාර කියලා જાතියක් තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ මොනවා හරි පරණ පුරුදු ක්‍රමයට අරක කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා නැත්නම් අනාගත සැලසුම් හදා හදා මේ සංස්කාර පාළුගේ වළම්බිනවා වාගේ අර පාළුව නැති කරන මොනවද කරන්න බලන්න. මිච්ඡර අමාරුවෙන් හදාගත්ත කෙලෙස් නැති తত্ত্বය මෙච්චර අමාරුවෙන් දුරු කරගත්ත ඕලාරික ආහාර සහ ස්පර්ශ ආහාර අයින් කරගෙන ඉඳද්දි මේ මනෝ සංචේතන ආහාර වැඩ කරන හැටි බලනකොට මේ දෙයයන් ආංශ කරන දෙයක් නෙවෙයිනේ. මායя කරන දෙයක් නෙවෙයිනේ. කවුරුත් කරන වුණීමක් නෙවෙයිනේ මේ තමා විහිම්ම අර පිරිසිදු කරගත්ත භූමිය අර පිරිසිදු ජලයට පහළ පැහැදිලියට ගොරදී දාගන්න හැටි කාට හරි භවනා කරන කාට හරි මම මේ අරමුණ ගෙවම් කරගෙන යන වෙලාවේදී මට මේම අරමුණ නැත්ැනකට ආවා මේක මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න පුළුවන් තත්ත්වයට එන්න කොච්චරක් හිත පිරිසුදු වෙලා තියෙනවද කියලා බලන්න ඒ පිරිසුදු වුණත් එයාට හිතෙනවා නිකන් ඉන්නවට මම අර දෙය කිරුවොත් නරකද මේ දෙය කිරුවොත් නරකද කියලා ඒ හිත ඇතුළෙම අච්චර පිරිසුදු වුණත් තාම තියෙන දෘෂ්ටියේ වැරද්ද නිසා යෝනිසමනසිකාරයේ අඩුකම නිසා අත්දැකීම නැති නිසා කමඨාන් සුද්ධ වෙච්ච නැති නිසා අර පිසුත් කරපු එක ආයේ මොනවා හරි එකකින් අවුල් කරගන්න. ඉතින් යාට හොඳට තරහ ගන්න නැතුව කියලා දීලා ඔය පිරිසුදු වෙච්ච හිතේ අරමුණ පවත්වපු සතිය අරමුණ නැතුව දැන් යන්න පුළුවන්. අරමුණ නැතුව අරමුණ නැතුව පවත්වපු සමාධිය අරමුණ නැතුව යන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ධවනපතිදී කියන ආශාන්තරාවක් යම් කිසි මට්ටමකට වේගය ගත්තට පස්සේ අර පොඩි තට්ට වෙනස් කිරීමක් කරපුවාම ඝණයක ගත්ත සමතුලිත භාවයේ වාතයක ගන්න පුළුවන්. මීට අවුරුදු 200 ගන්න ඉස්සලා ඕල් රයිට් බිල්බට් රයිට් දෙන්න මේක උත්සාහ කරේ නැත්නම් කවුද හිතන්නේ කිලෝ ලක්ෂ දෙකක් වෙන 5 star ආශාන්තරාවක් වාතයේ තියන්න පුළුවන් කියලා. ඔලේ මුලට උස්සන්න පුළුවන් කියලා. ඒ ඒරොඩයිනමික්ස් ආවට පස්සේ, ඒ වේගය ආවට පස්සේ, ඒ තට්ටේ තියෙන හැඩේ වෙනස් කෙරුවට පස්සේ මේ ඝණයක ගිය ආශයන්තරාව තරලයක සමතුලිත වෙනවා. මෙතනදී වාතයේදී ඝණය ඝණයක තිබිච්ච එක වාතයට යනකොට කැප්ටන් පයිලට් ඔක්කොටම කියනවා අපි ගණ්ඩායි හදන්නේ එක්කෙනෙක්වත් එල්ලන්න එපා ඔක්කොම පරිතද කරගන්න ස්ටාෆ් එකක් දීලා තමන්ගේ ආසන ගන්න මොකද එතනදී සමතුලිතතාවය ඉතාමත්ම වැදගත්. එතනදී එක එක නමට টয়ලට් යන්න ඕනේ මට තේ එකක් බොන්න ඕනේ මට සිගරට් එකක් බොන්න ඕනේ කියලා කිව්වොත් අර අමාරු අවස්ථාවේදී ආකිරි ගාගෙන උස්සනකොට දඟලන්න බෑ. මෙන්න මෙතන තමයි සීලේ ඉතාමත්ම ගැඹුරු තැන. සංස්කාරවල ඉතාමත්ම ගැඹුරු තැන මෙතන මේ හිත පුරුදු වෙනකම් අරමුණක් නැතුව සතිය පවතින්නේ අරමුණක් නැතුව සමාධිය එනකන් යෝගාවචරයක් කළ යුත්තේ මොකද්ද කියලා අහුවොත් නිකං හිතමන් යකෝ කියලා තමයි කියන්නේ. කවදාකවත් කාටවත් නිකං ඉන්න බෑ. මොනවා හරි කරන්න හිතෙනවා. නිකං ඉන්න බෑ කොහොම කොහොම හරි ගාබල්ලාපක් බෙස්සන් කියලා අලුත් කලාවක් ඉගෙන ගත්තා නම් දිනු වෙන්න ඕනේ නෑ නිකං ඉන්න බෑ කොහොම කොහොම හරි ගාපල්ලා බම්පේසන් කියලා අනුණ්ඩ කුණු කන්දල් දීලා කඩප්පුලි වැඩ කරලා පුරුදු වෙච්ච හිත කවදාවත් මේ ලැබිච්ච පිරිසුදුව සමාදන් වෙන්න දන්නේ නැහැ. ඊකට එළඹ වාසය කරන්න දන්නේ නැහැ. බුදුන් නොහිටින්ද බුදු කෙනෙක් ඇවිල්ලා මේක ඩොක්ක කරලා නොකියලා දෙන්න බුදු ආවරණ ඩොක්ක කරින්නේ නැහැ මං වාගේ. අපි කොහෙද කියලා හිතන්න. යම් වෙලාවක මේ මනෝ සංචේතන ආහාර තමයි කටයුතු කරන්නේ මම ඒක නොදී ඉන්න නම් බුදුරජාණන් ශ්‍රී ද්විතීය දයන් සූත්‍රයේදී කියනවා නොච චින්තේති නොච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස තිතිය ආරම්මනේ චිතේ විඥානේ විරූල්ලේ පුනබ්බවෝ හෝති අපි චේතනා නොකරත් ප්‍රකල්පනා නොකරත් අනුසය ඇවිල්ලා ඒ වෙලාවේ අපේ ගෙන යටි හිතේ තියෙන මේ කුණු ඒක ඇවිල්ලා විඥාණයට පදනම සකස් කරලා දෙනවා විඥානේ පිහිටන්ඩ ප්‍රතිෂ්ඨාව සකස් කරලා දෙනවා. ඒකෝට දැනගන්න පුළුවන් මම මේ පිටින් මොකා වුණත් යට මයි ළඟ තියෙන කෙලෙස් මේ සංසාරේ පවත්ත ගන්න මගේම තියෙන මේ ගැම්ම, ජවය විතිකම කෙලෙස් වශයෙන් තියෙන එක නම් අපිට උදැල්ලෙන් හුරලා දාලා අයින් කරතෑයි. පරිඋත්ථාන තියෙනක භාවනා කරන්නේ මේ අනුසය අන්න එදාට තමයි මමයා කියන්නේ කවුද කියලා තේරෙන්නේ. මේ යටි නූලෙන් මේ ඔක්කොම සුද්ධ කරාට පස්සේ මෙයා ඇවිල්ලා චේතනා ස්වරූපේ ප්‍රකල්පනා ස්වරූපෙන් එන්න පටන් ගන්නවා. ඒක නිසා ගිරිමානන්ද සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරලා තියෙනවා උපේය උපාදානා චේතතා අදිඨානා විනිවේසානුසයා තේ පජහන්තෝ විරමචින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා චේතනාවක් තියෙනවා උපේ උපාදානයක් තියෙනවා අදිඨානයක් තියෙනවා තීර්ම තරපක් ඒ හැම දෙයක්ම විඥාණයට පදස්ථානයක් ප්‍රතිෂ්ඨාවක් පිහිටක් ආධාරයක් දෙන නිසා ඒ ස්වභාවයෙන්ම එයා <clears throat> කටුගහේ කටුල් කරන්න ඕනේ නැත වගේ වෙලාවයි චේතනා අදිස්ථාන අරක කරෝ මේක කරමු කියලා එනවා. ශික්ෂාව කියන්නේ සීලේ ගැඹුරම දැන කියන්නේ අන්දිතේ චේතනාව අනුන්ගේ එකක් නෙවෙයි උඹේමයි. හැබැයි ඉන්නේ හැබැයිට. අන්න ඒක එන්න ඉඩ ඇරලා මේක හිතසුව සලසන මිත්‍ර ස්වරූපයෙන් ඇවිල්ලා කරන විනාශය. ඒ නිසා මහායාන බුද්ධහමෙන් කියනවා ගිහ කඩන්න එන හොරෙක් මගේ පුතයි කියලා වරද්දාගෙන ගෙට ගත්තොත් ඇන්දකොරේ මොනතරම් හානියක් සිද්ධ වෙනවද? අපි මේ ගෙට ගන්න හරියක් ගෙට ගන්න මගේ නෑයයි කියලා අම්මු හොරෙක්. ඒ නිසා කවුරුත් ඇවිල්ලා ගේ බිඳගෙන යන්නේ නෑ. ඒ මනසට දොර ඇරලා තියලා තිනෙත් මම්මයි. ඒ නිසා මේ චේතනා අපට කරන මේ හානිය නැත්නම් මේ ආහාර සැපීමේ මේ විඥාණයට කරන දේ දැනගන්නවයි කියන එක බටහිර විද්‍යාවකට හෝ බටහිර මානසික විද්‍යාවට හෝ තව પરම්පරා කීයක් ඇයිදන්නේ මොකද ඒක තන්නේ ක්‍රම ඔය දේවවාදේ වගේ ඒක දියු ඒක දියු දෙන එකක් කියලානේ අපිට දේවවාදේ උගන්වන්නේ ඒ වගේම පෘථග්ජනය හිතන්නේ මේක මම කරන දෙයක් කියලා. බුදුචාන්ස කියනවා මේ චේතනා පහළ වෙන්නේ උඹ නිසාත් නෙවෙයි, දියන්නාංශ නිසාත් නෙවෙයි හේතු ප්‍රත්‍ය නිසා. අන්නේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන බව දැනගෙන මේකට පශ්චාත්තාප වෙන්නත් එපා ආඩම්බර වෙන්නත් එපා මෙයා උමරි පපා කොමල් පපා ගෙටේ නැහැටි බලපන්. හරිම ලස්සනයි දහංගට දාගෙන ගෙට එනකොට ඉතින් අපි හිතනවා අම්මෝ අපිට ලොකු වාසනාවක් තමයි ආවේ මට කවදාකවත් නැති විදිහ බුද්ධානුසිතේ තේරෙනවා මට කවදාකවත් නැති විදිහ මෛත්‍රිය තේරෙනවායි කියලා අර පිරිසුදු කරගත්ත එක අවුල් කරගන්න. ඉතින් මෙතනදී තමයි හොඳටම තේරෙන්නේ තබ්බ පාපස්සා කරණම් කියන ගාථාපදේ වටනංගොන් යම අකුසල් නොකර සිටීම තමයි ලෝකේ තියෙන උත්සස්ම සදාචාරය. ඒක තමයි ඔය සොක්‍රටිස් වෛද්‍ය ශාස්ත්‍රය හදනකොට කිව්වේ first do no harm. අපි নানা ආකාර අරග කරලා මේක කරලා පිංකම් කරන්න ගියාම ගොම් කම්මයි හින්ද වෙන්නේ. ගොම් කම්මයි සිද්ධ වෙන්නේ පුළුවන් නම් බලන්න යමක් නොකර ඉන්න මානවයට කරන්න තියෙන ලොකුම සේවාව තමයි මේ මේ කවුල් කරන්නේ නැතුව හිටපන්. දෙමලෙන් කියනවා සුම්මයිටි දා. සුම්මයිරි කියලා. සුම්මයිරි විතරයි බැරි අපට. අපිට උඩර නැටුම්, පාතර නැටුම්, බ්‍රේක් dance ඕන එකක් දාත හැකි. නිකන් පොඩ හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියන්න බලන්න. මොකාටවත් බෑ කඩිගායේ. ඉතින් ඒවට තෑගි දෙනවා, Nobel prize දෙනවා, බෙල් තියෙන prize නුත් දෙනවා සමහරලාට. මැග්සේසේ සම්මාන දෙනවා උඩ දැම්මා, බිම දැම්මා, නැටුවා රෙහිමේ කියලා. කවුද මේ? මාර වාක්‍යික ධර්ම. බුදුරජාණන්සේ ඉඳගෙන ඉන්න හැටි තරම් බලන්න. ජාන උඹලගේ ලෝකෙකට හෝ උඹලට හෝ විනාඩි කීය හෙල්ලේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. එච්චරයි පරීක්ෂණය. මේ ප්‍රසිද්ධ වෙවිල තමන්ගේ සාස්ත්‍රුන් වහන්සේ ගැන අහනකොට අහනවා උඹේ ගුරුන් වහන්සේ දවස් හතක් හෙල්ලේ නැතුව ඉන්න පුළුවන්ද? අම්බෝ බෑ. දවස් 6ක් බෑ. දවස් 5ක්, දවස් 3ක්, දවස් 4ක්, දවසක්, වරුවක්, පැයක් බෑ. බුදුහාම කියනවා නලියන්නේ කෙලෙස්. ආනන්ද සප්පයි සූත්‍රය කියලා තියෙනවා ඉංජන කම්පන චංචන ස්පන්දන ප්‍රපංචන සේරම කෙලෙස්. අතින්ද ගියාට පස්සේ තමන් උත්සාහ කරනවා බලන්න කාය සංස්කාර වචී සංස්කාරත් නැහැ. ඒ කියන්නේ කතා කරන්නේත් නැහැ. විතක්ක ਵਿਚාරත් නැහැ. කය හොල්ලන්නේත් නැහැ. ආනාපානෙත් නැහැ. චේතනාවතයෙන් සංඥා වේදනා දෙකක් නැතුව ඉන්නකොට මේ ජීවිතේ ඉඳද්දි මරණය අත්දකින්නවා giddi piti. අන්නේ මරණය හරහා තමයි අමෘතයට යන්නේ. අමරණීයත්වයට යන්නේ මේ ඔක්කොම තියෙනවා එකක්වත් වැඩ කරන්නේ ඒක 100 100ක්ම දන්නවා. අන්නේ චිත්තක්ෂණේ විතරක් අපි ජීවත් වෙනවා කියන්න පුළුවන්. අනිත් හැම වෙලාවෙම අන්තභාග. ඇහ බලනකොට කන දිවනාසය වැඩ කරන්නේ නැහැ. සද්ද අහනකොට ඇහැදිවනාසී වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි දකින්න දේවල් ආඩම්බර වෙලා හිටියට මෙතෙන්ද එකක්වත් වැඩ කරන්නේ නැහැ. මොකද සියල්ලටම හැකියාව තියෙනවා, ප්‍රභවය තියෙනවා, සියල්ල පිළිබඳ අවධිය තියෙනවා. සියල්ල පිළිබඳව එළඹ සිටිනවා. සියල්ල පිළිබඳව අප්‍රමාද වෙනවා. අන්නේ වෙලාවට බුදුන් වගේමයි මගේ හිත. බුදු හිත. ඒක තමයි අපි සතිය හරහා චිත්තක්ෂණ වශයෙන් ගන්නවා. අතෙන් ගියාට පස්සේ මාට විනාඩි 10 15 20 තේරෙනවා. මොනම අරමුණක්වත් නැහැ. හොඳට ඕම දන්නවා අරමුණු නෑ කියලා. මේක අපේ හිතට කද්දාකත් ගෝචර වෙන එකක් නෙවෙයි. අපේ හිත දන්නේ අරමුණුත් එක්ක විතරයි. හැන්දෑවේ ගිහිල්ලා අහස දිහා බලන තරු විතරයි පේන්නේ. තරු අතර පැත්තේ හිස්තන පේන්නේ නෑනේ. නමුත් අහසේ තරු තියෙන්නේ 105ක්වත් අඩු ප්‍රදේශයක් නේ. තරු ටික රේඛකින් අයින් කරන්න බලන්න. කවදාකවත් අපිට හිස්තන පේනවද කියලා පේන්නේ නෑ. මොකද අපේ හිත ආස්තිකත්වයට බැඳිලා තියෙන්නේ. නමුත් උත්තරේ තියෙන්නේ නාස්තිකත්වයේ තුල. ඉතින් බුදුරජාණන් මේ ආස්තිකත්වය හරහා ගොරෝසු අරමුණක් කරා අරමුණ සම්පූර්ණ ගෙවම් කරලා නැති තැනට කියා ගන්න බැරි තැනට මම යන්නේ නැතැනට තේරෙන්නේ නැතැනට ගෙනියලා බය අරිනවා. බය අරින්නේ කොහොමද? බුදුන් සීපත් කරපන්. බුදුහාමුදුරු කෙරේ සද්ධාව තියාගන්න. සීලේක ඉඳලා ඵලයක්. නැත්තම් උතෙන් යන්න බෑ. සතිමත් යන. එතන ගියාම අනාරම්මන සතියක් එනවා. අනාරම්මන සමාධියක් එනවා. අන්න එතන ඉන්නකොට තේරෙනවා මේ අවුරුදු 2600ක් මේ પરම්පරාව අපිට එනකොට ඒ උත්තරමන් වහන්සේලා මොන්න තරම් කැපකිරීමකින්ද මේක අන්ධකාරේ රහසේ අරගෙන ආවිලා ගෙනන් කියලා තියෙන්නේ අපට. අපි මේ ජීවිතය ගත කරන්නේ මොකේදද? වඩ වඩා රත් ගහන්න, වඩවනා රූප බලන්න, වඩවනා ගන්ධ රස පහස ලබන්න. මේ අතිශෝක්තියට ගිය ගමන, පාරිභෝගිකත්වයට ගිය ගමන අපිට කවදාකවත් මධ්‍ය භාගත තේරෙන්නේ නැහැ. මේකේ නාස්තිකත්වයේ තේරෙන්නේ නැහැ. නමුත් නිකමට හරි හිතුනොත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන මේ නාස්තිකත්වයේ තුලයි යමක් නැති තැනයි එතන gedara මට්ටමට පුරුදු කරගන්න ඕනේ. තමන්ගේ හැබෑ නිවහන මට්ටමට ඒක පුරුදු කරගන්න බල්ලගේ වලිගේ උණ පුරුකක දාලා හත් අවුරුද්දක් තිබ්බත් අදාරින්න බෑ කියනෝනේ. ඒ වගේ අපේ තියෙන මේ කෑදරකමත් එක්ක බලනකොට අපේ තියෙන මේ මාන්නකාරකමත් එක්ක බලනකොට අපේ තියෙන මේ මම මගේ විඥාණය කියලා අල්ලගෙන ඉන්න එකත් බලනකොට බුදුසසුනාංශය අර වගේ සුද්ධ tattවට ගිහිලා දුන්නත් අපේ අර වකුට අර ඇදී අර ෂටගතිය අර මායාවී ගතිය පේනකොට පුදුමාකාර සංවේගයක් ඇති වෙනවා අනේ මේ ලෝක සත්‍යය මේ කාමයේ පිටිපස්සේ දඟලන එක එක මරා ගන්නමින් තෝතෝ වරපල කියන සත්‍යය කවදා මේක දකීද දකින්න තරම් මානසිකත්වයක් හදාගන්නේද ඒ වගේම මේ මම මෙතෙන්ට එනකොට මේදී ලබා ගන්න එනකොට මගේ අම්මා මට කියලා දුන්නේ කොච්චර බොරු වෙනවද මගේ අප්පච්චි කියලා දුන්නේ කොච්චර බොරු වෙනවද ගුරුවරු ඉස්කෝලේ ගිහිලා මොනවද උගන්වන්නේ අපි දේශපාලනඥයෝ අපිට මොනවද දෙන්න හදන්නේ ආර්ථිකය කියලා මොනවද මේ අපිට හම්බ වෙන්නේ සමාජ විද්‍යාඥයෝ කියලා මොනවද හම්බ වෙන්නේ ඒ සියලු ගුරුවරයන් ගුරුවරයන් වහන්සේනේ මේ කතා කරන්නේ ඒ නිසා පුළුවන් වෙයිද කාට හරි මේ භාවනා කරලා අපි යන්න හදන්නේ. කබලින්කාර ආහාර වලින් తాවකාලිකව වෙන් වෙච්ච ස්පර්ශයන් නැ ඉඳුරංගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. රූපත් නැ ඇහි කතාවකුත් නැ. ශබ්දත් නැ කනේ කතාවකුත් නැ. ගන්ධයක් නැ නහය කතාවකුත් නැ. රසකුත් නැ දිවේ කතාවකුත් නැ. කයත් නැ. ආනාපානෙත් නැ. අන්න එතෙන්ද ගිහිල්ලා මොකක්වත් නොකර විඥාණයට ආහාර නොදී විඥාණයට පදනමක් නොදී ඉන්න ගන්න අදිස්ථානය අමානුෂිකයි. අතාකත් මනස මනසකට එන එකක් නෙමෙයි. ඒ නිසා හිතෙන්ට යනකොට මේ මනසයා කරන කැපකිරීම ඒ වගේම අනන්ත ප්‍රයත්නය නිසා බුද්ධ කෙනෙකුට හැර එම කෙනෙක්ගේ මනසක් දකින්නත් බෑ, අගය කරන්නත් බෑ. සාමාන්‍ය කාම ලෝකයා බලන්නේ බලන්න මෙච්චර ලස්සන මනුස්සකමක් හම්බෙලා තියෙදී ඇස් තිබුණා රූප බලන්නේ මහා කාලකන්‍යා. මෙච්චර ලස්සන කන් තියෙනවා සද්දහන්නේ නැහැ. මෙච්චර ගඳ සුවඳ තියෙනවා නායින් වැඩක් ගන්නෑ. රසමසොළු තියෙනවා කන්නේත් නැහැ. පහසුකමකුත් නැහැ. අඳුරන්නේ ගොරකයා වැද්දා කියලා බයින. ඒ බුදුම පණ්ඩිත ශාන්ති අහනවා සියල්ල අංග සම්පූර්ණ වෙච්චි මන්දිරයක් සහිත බිලියන කෙනෙක් ගැන හිතන්නේ කියලා. ඒ වන්සට ඕන රූපයක් බලන්න පුළුවන් මේ મંદિરේ. ඒ තරම්ම ඉන්ඩෝ අවුට් අවුට්ඩෝ ඉන් කරලා කලවල් හිටන් තියනවා ගේ ඇතුලේ. ඒ වගේම ශබ්ද අනුව බලනකොට ඕනම මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් ද රෙකෝඩ් කරපුවාද බටහිරද ඔක්කොම තියෙනවා. ලෝකේ තියෙන ඔක්කොම සුවඳ જાති ගඳ જાති ඔක්කොම තියෙනවා. රදමසෝල වලට හොඳටම යන්න පුළුවන් හොඳම ස්ටුවර්ට් කෙනෙක් ඉන්නවා. ඕනේ ඉතාලියන් ද ඉතාලියන් ඉන්දියන්ද ඉන්දියන් චයිනීස්ද ඕන එකක් ගන්න පුළුවන්. යානය අන්තිම සුඛෝභෝගී. හැබැයි මට කවදා රෙස් කරන්න බෑ. උගා සල්ලිකාරින් කොහොමද කරෙස්ට් වෙන්නේ? මොකද ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ආවොත් අවුරුදු ගානකට එන්නේ. හොරෙක්කාවොත් පුදුම බයකින් ඉන්නේ. ඉතින් හිතනවා ඒ සංස් කියනවා මීයා කාට එක වෙලාවක අර ඇඳ උඩ නිින්ද යනවා. නිින්ද යනකොට ස්ටුවර්ට් හොඳට පොලොස් නැඹුලක් උයනවා. හරි පුසුඹයි. අරුට කියලා තට්ටු කළා කිව්ව සෑර්. ස්ටොප් එකට පොලොස් නැඹුල වෙලා තියෙන බට්ටියක් කමද කියලා කිව්වොත් අර බිලියනේට මොනව හිතෙයිද කියලා අහනවා. කාලයකට පස්සේ ඩිංගන් නිින්ද ගියාම අරයා කාගෙනලා පොලොස් නැඹුලක් කවන්නවා. ඒ කොක්ට ප්‍රොමෝෂන් එකක් දෙයිද ඉල්ලලා අස්කලා දායිද කියලා. ඒ තද වෙලා ඉල්ලලා අස්කිරුවයි කියන්නේ කුක් කියලා අහනවා ඇයි සර් මම සර් කලේ කොච්චර අනුකම්පාවෙන්ද බලන්න මේ කොච්චර පොලොස් සම්බලක් කිව්වේ. ඒ නිසා ඔබ හන්දේ ඔබතුමා එතන හිටපු තැන මොකක්වත්ම තිබුණේ නැහැ. දැන් මෙතන පොලොස් සම්බලක් තියෙනවා. ඇයි මේකට මේ මංගික තරහා වුනේ කියලා? අර මනුස්සයා කිව්වොත් පිළියනේ උඹට තේරෙන්නේ නැහැ පුතේ. මට මේ විවේකයක් චිත්තක්ෂණයක් ලැබෙන එක මේ මුළු મંદિરෙට වැඩ වටිනවා. ඒකට අර මනුස්සයා කිව්වොත් ඔබ සුමයි චිත්තක්ෂණේ ඇහෙන්ද වින්දේ කනින්ද වින්දේ නාසයෙන්ද වින්දේ දිවෙන්ද පහසෙන්ද කියලා ඒ බිලියනට කියන්න පුළුවන් නම් මම මේ වෙලාවේ හිටපු විවේකය ඇහෙන් රූප බලලා ලැබුපකක් හෝ ඇහැට සම්බන්ධද කියලා කනට සම්බන්ධද කියලා දිවට නාසයට අඩුවනේ ඉඳගෙන ඉන්න ඇඳ හරි ස්පර්ශ වෙනවනේ නින්දයක් නැහැ නේ මොකක්වත්ම නැති එකේ වටිනාකම තේරෙනවද මුළු මන්දිරයකට වඩා නමුත් කුක් හිතන්නේ කොහොමද? පොළොස් නැමුල පදන් වෙච්ච වෙලාවේදී යාට තියෙන්නේ අනේ මේ මොනවා හරි something is better than nothing කියලා අපි ළඟ ලොකු කියමනක් තියෙනවානේ. ඒ something කරන්න හදනවා. අපි නෑදෑයෝ කියන්නේ කුක්ලා තමයි. විවේක වෙච්ච ගමන් ඇවිල්ලා දොඩ තට්ටු කරලා කියනවා කේක් එකක් අර ගියා කෑල්ලක් කමුද? අපි ට්‍රිප් එකක් යන්න තියෙනවා යන්න. යම බල්ලෝ සම්පූර්ණ අපිට හම්බෙච්ච විවේකී කාබාසිනිය කරලා ඉතින් මොනව කරන්න විදියක් නැහැ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ උන්දලාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ නැතුව මොන විවේකයක්ද මොන හුදකලාවක්ද ඒක නිසා මේ මනෝ සංචේතන ආහාර අපිට අඹරන ගුලිය දිහා බලනකොට මතක තියාගන්න තව කෙනෙකුගේ මානසිකත්වයට යෝජනාවකින්වත් හානි කරන්න එපා සහගාන මේ මනසට අවශ්‍ය කරලා තියෙන විවේකය නම් ඒ තමයි ලෝකෙ දෙන්න තියෙන ලොකුම දේ. ඒ විවේකෙ දෙන්න. අනිකුල මොනවද දිල්ලන්නේ කියලා හුවොත් ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. අය ඒගොල්ලෝ ඕනි වින්දනයක් විඳගත්තා. ඒ පබල්ලගේ මන අපිනේ. කරගත්තා. නෝ විවේකේ කැමැති මනසාර විවේකේ දෙන එකෙන් තමයි අපිට විවේකේ ලැබෙන්නේ. ඉතින් ඒකට මේ මනෝ සංචේතනාව කියන එක අවබෝධ කරනවා කියන එක, තීරුම් ගන්නවයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ආන්නේ භික්ෂුන් වහන්සේගේ මහන්නේ මේක මේක වෙනද සැකයක් හෝ විචිකිච්ඡාවක් එන්න පුළුවන්. අප්පෝ එන්න පුළුවන්. මේක පිළිබඳ සැක හිතන්න එපා. ඕනම කෙනෙක් ඉන්නේ මේකේ අනිත් පැත්තේ. ඊට පස්සේ අහනවා මන්නේ උඹලා දන්නවද මේකද? එහෙමයි. පිළිහිදුද? ඔව්. මේ දෘෂ්ටි හරියද? හරි. එහෙනම් මම එකක් කියන්නම්. ওই දෘෂ්ටිය මේ සංසාරින් එකට වීමට මිස අනුන්ට ගහපා දෙන්න පඬිතරම් ඇති කරන මම විතරයි දන්නේ කියලා ගන්න එපා. ඒක නිත්තරණත්ථය නෝගහනත්ථය. ඉතින් ඒ නිසා මේ භාවනා කරලා ලැබෙන්න ලැබෙන්න අත් දකින්න දකින්න අපේ නිහතමානිකම බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වය ධර්මයේ තියෙන ගැඹීරත්වය ඒක අපකරා ගෙනාවු මේ සංඝ પરම්පරාව කරලා තියෙන කැපකිරීම ඒ සියල්ලටම මට පහසුකම් ලැබුණේ මගේ මේ සීලේ නිසානේ කියලා බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සා තමන් රකින්න සීලේ කෙරෙහි පුදුමාකාර වරණගීමක් සිදු වෙනවා පුදුමාකාර පරිප්‍රේතේමක් සිදු වෙනවා. චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා. ඒ වුණත් මේ ආහාර කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාරයේදී විඥාන ආහාරය කියලා විඥානය විසින්ම පුදුමාකාර යටිකුට්ටු වැඩ ටිකක් කරනවා ඒකට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මායාකාරයේ අතරමං කන්ටික මායා පේන මායාකාරයේ වැඩ පිළිවෙල අපි අද මේ වෙනකොටත් ඒකමාරක විතර කාලයක් අරගෙන තියෙන නිසා මම යෝජනා කරනවා අපි මේ කතාව මෙතනින් නැත කරමු කියලා. අපි හෙට බලමු මේ බුදු ඥානාංශයේ මේ පිරිසක් සංඝ පිරිස සම්බන්ධ කරගෙන මේ පෙන්නන ගනුදෙනුවේ සාකච්ඡාවේ ඉදිරි කොටසට යන්න ඉතික් මෙතෙක් භවනා කරමින් ලැබුවා වූ යම් යහ අත්දැකීමක් වුණාද මෙතෙක් පොත්පත් කියවීමෙන් ලැබිච්ච යම් පොතේ දැනුමක් වුණාද ඒ සියල්ලම මේ సంతානෙන් ඉගොඩ වීමට පහුරක් කරගෙන ඉගට වීම සඳහා පාවිච්චි කිරීමේ ඒ යෝනිසමනස්කාරය පහළ වේවා ඒක අල්ලාගෙන ඒකට උනාට පස්සෙත් ගෙනියන ග්‍රහණය පිණිස නොවේවා සියලු දිනාටම අද දවසේ ධර්ම දේශනාවත් කරගෙන ගිය වැඩ තව තවත් අවබෝධයේ පිණිස බුද්ධ ආදී උතුම්මන් වහන්සේලා පැමිණ වැඩපදාලේ සාන්ත භාවයට ලංවීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා සියලු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපිත් අදත් ධර්ම දේශනා නිමාවේ පසුගිය දවස්වල ඇති කරගත්තේ සම්ප්‍රදාය හැටියට ඊතාවතා ආදී ගාථා සජ්ජායනා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 සාදු